අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 101 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා මම හඳුන්වා දීමක් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ මතක් ටික මතක් කරගනිමු අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු අපි ශ්‍රී ලංකාන්තිට ආදරණ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේදී මා පිම්බීම හැකිලිම භාවනාව කරමි. මා පැයක් විනාඩි 45ක් අතර කාලයක් භාවනාවේ යෙදෙමි. භාවනාව අතරතුර වම් පැත්තෙන් ආලෝක ඇවිත් පෙනී නොපෙනී යයි. ඒ ඇයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. එතකොට අපිට ඔය AI කියන ප්‍රශ්නේ අපි පුළුවන් තරම් පිටු දකිනවා. අහන්න තියෙන්නේ මේ මාළෝක පහළ වීම තමන් කරගෙන යන පිම්බීම හැකිලිම නිරීක්ෂණයට බාධාවක්ද? එහෙම නැත්නම් මේ ආලෝකයේ තියෙද්දිම කරගෙන යන නිරීක්ෂණය කරගෙන යන මානසිකාර්ය නැත්නම් පිම්බීම හැකිලිමට හිතේදීම දිගට කරගෙන යන්න පුළුවන්ද කියලා කැමැතිද? ඒ ප්‍රශ්න ලියපෙක්කනාකට උත්තරක් දෙන්න. ඒ අනුව තමයි කමඨාන් සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. හරි මයික් එක යන්න ඕන පිටිපස්සට. මගේ ප්‍රශ්නේ මම නැවතත් වරණගනවා. මේ කියන විදිහට අපි කියමු ආලෝකයක් පහළ වුණා, අන්ධකාරයක් පහළ වුණා, මොන දෙයක් පහළ වුණත් ඒ දේ පහළ වීම ඇයි කියන එකට වඩා අපිට අවශ්‍ය වෙන්නේ ඒක තිබුණට තමන් කරගෙන යන භාවනා ආනපානේ හරි පිම්බි මැකිලි මරි සක්මන් කරනකොට තියෙන වම දකුණ හරි දිගට කරගෙන යන්න මේක සාධකයක්ද බාධකයක්ද කියන එකයි දැනගන්න ඕනේ. අවසරයි ස්වාමීන් ආලෝකයේ දකිද්දී ඒක ආලෝකයක් ඒක ආලෝකයක් පේනවා කියලා ඒක ඒක එක දිගේ යන්නේ පිම්බීම හැකිලීමට ආයි හිත අරගෙන ඒක කරගෙන යනවා. ඒ අතරතුරත් ආපහු ඒ ආලෝකය මතුවෙනවා. ඔය ඒකට අපි බැලුවොත් විග්‍රහ කරලා බැලුවොත් මේ ආලෝකය මෙතනදී පේන ආලෝකය මේක භාවනාව නිසා පහළ වෙන එකක්. ඉතින් දල වශයෙන් සියල්ලෝ මතක තියාගන්න භාවනා නිසා පහළ වෙන කිසිම දෙයක් භාවනාවට බාධා කරන්නේ නැහැ. ඒක යෝගාවචර කල්යතු දැනගත්තොත් අපි නිකන් පොල්ලට ලොකු වලන්නේ නැහැ කියලා තියෙන කතාවක් තියෙනවා. ඕනේ වලඳා පොල්ලට යටයි තලන එකයි තියෙන්නේ. භාවනාවෙන් නම් පහළ වෙලා තියෙන්නේ ඒකත් වෙරිෆයි කරගන්න ඒකත් දැනගන්න ඕනේ මේ මේක මේ ආලෝකය කියන එක නිකන් මේ ඊතර ලයිට් දාපු නිසා පහළ වෙච්ච එකක්ද නැත්නම් එහෙම නැත්නම් මේ භාවනාවෙන් පහළ වෙච්ච එකක්ද කියලා. භාවනාවෙන් නම් පහළ වෙන්නේ ඒක නෝරුණු පුරුදු ගතියක් තියෙනවා. අමරයක් තියෙනවා. ඇයි කියලා හිතෙනවා. නමුත් යෝගාවචරය ඒකෙන් ගන්න තියෙන සාක්ෂිය තමයි එහෙනම් කවදාකවත් භාවනාවට බාධා කරන්නේ මට තියෙන්නේ මේක පහළලා තියෙද්දි කරගෙන ගිය භාවනා කරගෙන යන්න පුළුවන් කියලා බැලුවොත් එnde එnde එnde එnde මේ පහළ වෙන දේවල් සමහරට සාධක සමහරට බාධක වැඩි වෙන්න පටන් ගන්නවා. විවිධ මේ ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනවා සමහරලාට. එහෙම නැත්නම් බයක්, ආසාවක්. විවිධ දේවල් භාවනාවේ කොයි දේ පහළ වුණත් මේ භාවනා ප්‍රතිපදා නිසා විච්ච එකක් හිතේ කෙලෙස අඩු වෙනකොට වෙච්ච එක මේක මේ භාවනාවේ පහළ වෙච්ච මේ ඵලය කරදරයක් කරගන්න එපා. කරදරයක් කරන තැන තමයි ඇයි කියලා අහන එක. ඒ නිසා තරහ වුණාට කරන්න දෙයක් නැහැ. මට කියන්න මේ ඇයි කියලා අහන්නේ ද්වේෂයෙන්. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ ද්වේෂය වැඩ කරන්නේ විමසුන් නොවන විදිහට මෙතන. එහෙම නැත්නම් මේ ද්වේෂය නැත්නම් සැකය විමසුන් නොවන මුවාවෙන් වංච කරනවා. අපිට ගන්න තියන්නේ නැහැ ඔයාගේ පෙරක දෝරුකම් ඕනේ නැහැ. මට බලන්න තියෙන්නේ මේක තිබුණාට මට භාවනා කරගෙන යන්න පුළුවන් නම් එච්චරයි. ඒ මොකද මේ ආලෝකයේ විවිධ සටහන් විවිධ ආකාර මාරු වෙනවා. ඇයි කියලා අහන එක හැම වෙලාවෙම ගමනට ගඩොලයක් තිබ්බා වගේ. එහෙම නැත්නම් මානසිකාරයට නිරෝගී මානසිකාරට පැහැදිලි බාධාවක්. ඒ නිසා ඇයි කියන ප්‍රශ්නේ මතුවෙන හැම වෙලාවෙම මතක තියානින්න මේ මේ ද්වේෂයක් විවේචනයක් නාස්තික විවේචනයක ලකුණක්. අපි එක පිටු දැක්ගත්තා ගියා ගමන ගියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය ආනාපාන සති භාවනාව තුළ මුල මැද අග වශයෙන් හසු නොවි නිමිත්ත මුළුමනින්ම හසු වේ නම් එය පමනක් මෙනෙහි වීම සුදුසුද? තෙරුවන් සරණයි. ප්‍රශ්න ආනාපානෙ වෙනෙහි වෙන්නකොට නිමිත්ත මුලමදාග කියනවට වඩා ඒකත් කියන්න පුළුවන්. පැතිකඩ තුනක් තියෙනවා. මේ පැතිකඩ තුනෙන් කොයි එක තිබ්බත් ආනපන සතියේ. ඉතින් සබහ විදන ගැනීම සඳහා බෞසුත භාවයේ සඳහා කියනවනම් දැනගතයේ පැතිකඩ තුන එකක් තමයි ආධුනිකයෙක් වශයෙන් බලනොත් මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි අතීත නෙවෙයි අනාගත නෙවෙයි දැන් තියෙන්නේ ආනාපානිය කියලා දැනීමක් තියෙනවා. ඒක වෙන තැනක නෙවෙයි ආනාපානේ කියලා දැනීමක් තියෙනවා. දෙක ඒ දැනෙන ආනාපානේ මට දැනෙන්නේ මගේ කයට සාපේක්ෂව එක්ක නාසික අග්‍රේ නැත්නම් උඩුතොලේ එහෙම නැත්නම් ආයේ ඒ කුහරේ උඩට ගිහලා නැමෙන තැන එහෙම නැත්නම් උගුරේ එහෙම නැත්නම් පපුවේ කියලා දැනෙන තැන වැටෙනවා. ඒක දෙවෙනි පැතිකඩ. තුන්වෙනි එක තමයි ඒව හොඳට බලහිනකොට ආස්වාසේ වෙලාදී ප්‍රසවාසේ නැහැ. ප්‍රසවාස වෙලාදී ආස්වාසේ නැහැ. ඒ නිසා මේ ආස්වාස වෙලාදී මේ වැටෙන්නේ ආස්වාසේමයි ප්‍රසවාසේ නෙවෙයි කියලා වැටෙනවා. මේ වැටෙන්නේ ප්‍රසවාසයයි ආස්වාසේ නෙවෙයි කියලා වැටෙනවා. ඒක තමයි මුලැමැදග කියන එකෙන් උත නියෝජනය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පැතිකඩ තුනෙන් කොයි එක පහළ වුණත් කමන්නේ ඒක සඳහා හිත හැල්ලු වෙන්න එහෙම නැත්නම් මේ මේක මේ ආතති අඩු වෙන්න මේ තුන කිසිම දාසක තුනම එකවර පැහැදිලි වෙන්නේ නැහැ කාටවත්. ඒක වෙරක වැටෙනවා මගේ හිත අතීත අනාගත නෙවෙයි ආනාපාන කියලා. තව ඊගාව චිත්තක්ෂණයක වැටෙනවා ඒක වැටෙන්නේ නාසිකාග්‍ර නැත්නම් උඩුතොලේ නැත්නම් කොහේ හරි කියලා. ඊට පස්සේ වැටෙනවා හරි මට දැන් වැටෙන්නේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි ප්‍රස්වාසයයි ආස්වාසිය නෙවෙයි කියලා මේ පැතිකඩ තුන එකට ගන්නේ චින්තාමේ ඥානවලින්. ඒක කෙරෙන්නේ අන්වේ ඥානවලින් නැත්නම් පටිවිපස්සනාවෙන් ඒ නිසා එක වෙලාවට එකයි දකින්නේ. ඒ නිසා මේ තුන දැනගත්තට මේක කරදරයකට ගන්න ඒවා. මේ තුන මේක සැරේ පේන්න ඕන, ඔක්කොටම පේන්න ඕන, දිගටම පේන්න ඕන, අඛණ්ඩව පේන්න ඕන කියලා දැඩි මතධාරි වෙන්න එපා. මේ තුනේ කොයි තැනක හිටියත් සතිය වැඩෙනවා. මේ තුන මාරු වෙනවා. මෙයා තට්ටු මාරුවක් දාන්න පුළුවන් ආසත් ප්‍රසවාසයේ දෙකේ වෙනස පෙන්වනවා. වර එක හැපෙන තැන පෙන්නනවා. වර එක මම ඉන්නේ ආස්වාස් ප්‍රසවාසයේ පිම්බීම හැකිලිම නෙවෙයි, සක්මනේ නෙවෙයි, අතීතේ නෙවෙයි කියලා පෙන්නනවා. ඒ නිසා මේ සුත්තමේ ඥානය භාවනාවට බාධාවක් කරගන්න නැතුව පේන කොයි දෙයට සාදර වෙන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දින පැවැත් වූ ධර්මදේශනයට අනුව මා මගේ වර්තමාන තත්ත්වය මැන බැලුවෙමි. එහිදී මා හොඳින් ආනාපාන සතියට සිත යොමා සමාධියෙන් සිටින අවස්ථාවේදී වෙනදා මෙන් නොව බොහෝ ලෙස සිටින බින්දයට ඇදී යයි. එය ඊටා බරව පවතී. මා කිසිදු ආකාරයක වෙහෙසක් හෝ නිදිමතක් නොමැතිව භාවනාවට වාඩි උවද ටික වේලාවකින් සමාධිය ලැබුණද තීන මිද්දේ නිසාවෙන් කය ඍජුව පවත්වාගත නොහැකිය. එය මෙනෙහි කරන විට එම తත්වයේ වඩ වඩා තීව්‍ර වේ. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායු සෝයත් නිරෝගී සෝයත් ලැබේවා. මේකේ වචනේම සඳහන් කරලා තියෙනවා මෙනෙහි කිරීම කියලා. ඒ මෙනෙහි කරනකොට තීව්‍ර වෙනවයි කියලා තියෙනවා. මෙන්න මේකට මට කට උත්තරයක් ඕනේ මෙනෙහි කරන්නේ මොකද්ද? තීව්‍ර වෙන්නේ මොකද්ද කියලා. මෙනෙහි කරන්නේ ආනාපානෙද එතකොට තීව්‍ර වෙන ආනාපානෙද නැත්නම් මෙනේ කරන්නේ නිදිමතද එතකොට තීව්‍ර වෙන නිදිමතද නැත්නම් ආනාපානෙ මෙනේ කරනකොට නිදිමත තීව්‍ර වෙනවද කියලා කැමැතිද ඒ ලියුම් කරුවා හෝ ලියුම් කාර්යකට උත්තර දෙන්න. එහෙම නැත්නම් ඉතින් නඩුව අහන්න බෑ. ඉතින් හරස් ප්‍රශ්න අහන්න නැතුව ඉතින් නඩුව නඩුව ආකන. එනිසා ඒක මට වැදගත්. මෙනේ කරන විට තීව්‍ර වෙනවයි කියනවා. කුමක් මෙනේ කරනකොට කුමක් තීව්‍ර වෙනවද කියන වචන දෙක මං හිතලා ගත්තට හරියන්නේ නැහැ. ඒ කරුණාකරලා ඒක සහිතව නැවත ලියන්න. ඒ මොකද මේ නිදිමතට තියෙන උත්තරේ තමයි නිදි මෙනෙහි කිරීම. මෙනෙහි කරනකොට නිදිමත නිදිමත කියලා කියන්නේ සීතල බවක් මෙනෙහි කරනවා කියන්නේ උණුසුම් බවක්. එවිසිල්ල. ඒ නිසා ප්‍රමාණයට මෙනෙහි කරනවා නම් නිදිමතට තියෙන එක උත්තරයක්. අනිත් උත්තරේ තමයි පරියන්කට යන්න ඉස්සෙල්ලා හොඳට සක්මන් කරන එක. හොඳට සක්මන් කරලා ගියොත් හිත කර්මන්නේයි. එතකොට නිදිමත වෙනවා අඩුයි. ඒ කියන්නේ පරියන්කට කලින් නම් මෙනෙහි කිරීම සමාවෙන් නිජම මේ සක්මන පරියන්කට ගියාට පස්සේ නම් මෙනෙහි කිරීම තව එකක් මට කියත හැකි නිකන් විතර කාට කොයි එකවත් නොගැලපෙන්නක් නැති නොවෙන්න නිසා මට නිජමත දැන් එන්න හදන්නේ කියලා ලෑස්තිලා යන්න ලෑස්තිලා ගියාම ওই නිජමත ওই තරම්ම ඍජු එන්නේ නැහැ. නමුත් මම කැමති ඒක ඒකේ නාගෙම්ම අනිත් දවසේ ආයෙත් දැනගන්න මෙනෙහි කරන්නේ කොහොමද මොකද්ද තීව්‍ර වෙන්නේ මොකද්ද කියන එක මම දැනුම් දෙනවා නම් හොඳයි. අවසරයි ලොකු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව කරගෙන යන විට මට දැනුනේ හුස්ම ඉහළට ගැනීමත් සමගයි পায় එසවෙන්නේ. পায় පහළට යෑමේදී ප්‍රස්වාස සමග යයි. මෙලෙස ආස්වාස ප්‍රස්වාස සමග යම් සම්බන්ධයක් තිබේද සක්මනේ. තෙරුවන් සරණයි. එහෙම ඉති සමහර වෙලාවට මේ දෙක සමපාත වෙනවා. නමුත් අපි දුවන වෙලාවක් ගත්තොත් නැත්නම් හුඟක් හුස්ම වේගවත් වෙලා පය හිමීට යන වෙලාව ගත්තොත් ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඉතින් ඒක නිසා මේ මේ වෙලාවේ සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධතාවය වෙනස් වෙනවා. ඒක තමයි අපි මේ දැනගන්න ලෑස්ති වෙන්නේ. තමාර වෙලාවට මේ හෘද ස්පන්දනයත් එක්ක ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක ගමන් වේගයත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ආවේගත් එක්ක අපේ හිතේ තියෙන ආවේගات එක්ක ගමන් වේගයේ සම්බන්ධකමක් තියෙනවා. නමුත් ඒවා ශීඝ්‍ර වෙනස් වෙන විචල්්‍ය සාධක දෙකක් හරි අමාරුයි. ඒ දෙන්න අතර තියෙන මේ නිත්‍ය සම්බන්ධයක් හොයන්න සම්බන්ධයක් තියෙන එක වෙනස් වෙනවා. ඒ නිසා මම මේ යන්නේ දැනගන්න අවබෝධ කරගන්න යන්නේ අනිත්‍යතාවයනේ වෙනස් වීමනේ ඇතිව නැතිව යන එකනේ වෙනත් දෙයක් වඩපත් වෙන එකනේ විපරිණාමය වෙන එකනේ රූපාන්තරණය වෙන එකනේ කියලා ඒ සම්බන්ධතාව හොයන එක තමයි නිත්‍ය සංඥාව. ඒ තමයි අපිට ඉස්කෝල වලින් දීලා තියෙන පිළිකාව. අපිට ඉස්කෝලේ උගන්වනකොට මේකත් ස්ථිරයි මේකත් ස්ථිරයි දෙකේ සම්බන්ධතා හදන සමීකරණ හදනවා. බුදුරජාණන් සඳහන් කරනවා මේකත් අනිස්ථිරයි මේකත් අනිස්ථිරයි හදන හැම සම්බන්ධතාවයක්ම නැතුව යන සුළුයි. ඒක නිසා ඒ න්‍යාය හදන්න එපා. එකම න්‍යායයි ලෝකේ තියෙන අනිත්‍යයි කියන න්‍යායයි. ඒක නිසා අනිත්‍යයි කියන සංඥා හදන හැම සමීකරණයක්ම දුකට හේතු වෙනවා. අපේ හිත නිතරම බලනවා මේ මේ සමීකරණ හදාන්න. එහෙම නැත්නම් මේ න්‍යාය කොට නගන්න. එහෙම නැත්නම් අපි න්‍යාය පත්‍ර හදාගෙන ඉතින් මම අතවලා ගියා ගන්න හදනවා. නමුත් මේ ඉන්න කිසිම දෙයකට බුදුහාමුදුරුවෝ වගේ වෙන්නේ නැහැ. සබහ ධර්මයේ වගේ වෙන්නේ නැහැ. චිත්ත න්‍යාය වගේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනස් වෙන සමාන වෙලාවක් තියෙනවා. වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා කියලා ඒ දක්නාසුලෝ දිගට පරිශීලනය කරන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. මම ආදුනිකයෙක්මි. පරියංක භාවනාවේදී මා සිටින ඉරියව්ව අරමුණු කළද එම ඉරියව්වේ සිත පවත්වා ගැනීමට අපහසුය. භාවනාවට හසුන්ගත් වහා සිත ආස්වාස හා ප්‍රස්වාස මෙනෙහි කිරීමට පටන් ගනී. එය මා සිහි කිරීමට ප්‍රථම දැනෙනවා විය හැකියයි සිතමි. මේ සඳහා කළ යුතු යමක් පවතීද? මේ සඳහා උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ලැබේවායි මා පතමි. මේ අත්භවයේදීම ඔබට නිවන් සුව ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. මේකත් ලියන ආණ්ඩාතන කාරණා පිරිසිදු නෑ. ඒත් මට කට උත්තර දෙනවා මට ලේසි මේක තේරුම් ගන්න. මම ඉන්න ඉරියව්වට හිත යොදන්න හදනකොට මට ආනාපානෙ පේනවා කියන එකද මේකෙන් කියවෙන්නේ දන්නේ. එහෙම නැත්නම් මම ආනාපානට හිත යොදන්න ඉස්සෙල්ලා ආනාපානේ මට වැටෙන්න පටන් ගන්නවා කියන එකද මේකෙන් කියවෙන්නේ කියලා දන්න. ඒ නිසා මේ ලියපෙකනා කැමැතිද මේ අවුල දිගෑරලා හරියට පිරිසුදු කරලා කියන්න. එතකොට හරිය ලේසි උත්තරයක් දෙන්න. කවුරු හරි කියපෙක කෙනෙක් ඉන්නවා උත්තර දෙන්න කැමති නම් අත උසලා සංඥාවක් කරන්න. එතකොට අපිට පුළුවන් එයාගේ කට උත්තරයක් ගන්න. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේ මම ප්‍රශ්න කරන්නේ පළවෙනි වාක්‍ය දෙක මම ඉඳගෙන ඉන්නකොට මගේ හිත හිටින්නේ ඉන්න ඉරියව්වේ තියන්න බෑ. නමුත් මම ඉඳගෙන කෙලින්ම ආනපාන හිත යොදනකොට මටත් ඉස්සලා ආනපානේ මගේ ඇතට එන්න හදනා වගේ අදහසක් මට ආවෙන්නේ මේක පොඩ්ඩක් පැහැදිලි කරලා මතක් කරලා දෙන්නයි කියලා මම කරනවා ඉල්ලයි. අවසරයි ස්වාමීන් වහන්සේ. භාවනාව දිනගත්තාම භාවනාව ඉඳගෙන ඉන්න ඉරියව්වට සිත යොමු කරන්න හදනකොට ඒ ඉරියව්වට හිත පවත්වන්න බෑ ආනාපානයමයි නිතරම ඒක වඩා හොඳයි. එතකොට අපි අර පීවරෙන් පීවරට යනකොට තමයි ඉස්සලා ඉරියවට යොදලා ඊට පස්සේ ඉරියව යාලු කරගෙන ඉරියව ඇතුලේ තියෙන ආනපාණ්ඩ යනවා. නමුත් පෙර කරපු භාවනා කරපතිවලක් නිසා හෝ ඉරියවට හිත යොදන්නේ නැතුව කෙලින්ම ආනපාණ්ඩ යනවනම් ඒක ඒකත් ජයසිරි මංගලම් කියලා ඒ වාසියට අරගන්න අරගෙන ඉවරලා ඒ ආනාපානයේ මේ ඉස මුණට මුණ දාලා තියෙන ආනාපානයේ නැත්නම් හුස්මේ කොච්චර වෙලාවක් හුස්මේ හිත පවත්වන්න පුළුවන්ද කියන එක සාමාන්‍ය මට්ටම් බලලා ඒක වැඩි කිරීම තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. සතිය වඩනවා කියලා කියන්නේ. එනවා බලනකොට හුස්ම රැලි කීයක් නැත්නම් තප්පර කීයක් විතර ආනාපානේ බලාගෙන ඉන්න පුළුවන් වගේද වැටෙන්නේ සාමාන්‍ය මට්ටමේ. විනාඩි 5ක් විතර. හොඳටම ඇති. ඒක හොඳටම ඇති. ඒක නිසා දැන් මතක තියාගෙන ඉන්න මට ආරම්භක තේසේ වාසයෙන් මට විනාඩි 5ක් ආනපන තියාගෙන ඉන්න පුළුවන්. දැන් හොඳට සක්මන් කරලා වාඩි වෙලා දැනගන්න ඕනේ මගේ හිත සාමාන්‍ය ක්‍රමයට විනාඩි 5ක් විතර තියෙනවා. ඊගාව පරියන්කේදී මම මේක විනාඩි 5මාරක් විනාඩි 6ක් කර ගැනීම සඳහා මොකද්ද කරන්නේ? ඒ සඳහා සාමාන්‍ය උපදේශය තමයි විනාඩි 5 යන බව යන බව දැන් විනාඩි 5 ඉවර වෙගෙන එන්නේ දැන් මෙතනින් හිත පණින්නයි හදන්නේ කියලා දැනගෙන ගියොත් හිත පයින් ගතිය අඩු වෙනවා ඒක පාරට යන්න දෙන්නේ නැතුව දැන් දනවා මගේ චර්චය හැසියට මට විනාඩි 5ක් ඉන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් මේක වේගන යනවා හිත පිට පයින් එහෙම බලාගෙන හිටියොත් පිට පයින් ගතියත් අඩුයි එක දෙක පිට ගියාට පස්සේ ආයෙත් ඉඳලා ආනපන තියන්න පුළුවන්ද කිබ්බොත් නැවත සැරයක් විනාඩි 5ද තියෙන්නේ 4ද තියෙන්නේ 6ද තියෙන්නේ කියලා හිත ආනපානිය ඇසුරු කරන නැත්නම් ආනපානිය මූණට මූණ දාන නැත්නම් ආනපානට ආපాతගත වෙන අවස්ථාව එන්නේ එන්නේ එන්නේ නැවත නැවත කරනකොට කොහොමද වෙන්නේ කියලා බැලුවොත් ඉරියව්ව නොදැක්කයි කියලා ප්‍රශ්නයක් නැහැ ඉරියව්ව දැකීම ප්‍රාග් අවස්ථාවක් මූලික අවස්ථාවක් ඒක සාර්ථක වුණාට පස්සේ තමයි ආනපානෙ පේන්නේ ආනපානෙ පේනවනම් ඒ සැක නැතුව ඒක දිගට වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමයි මෙතන සුද්ධ විය යුතු කමටහන. নমස්කාර වේවා. අවසරයි අපේ ස්වාමින් වහන්ස. ඊයේ දේශනෙන් පසුව පැවති සක්මනේදී සක්මන් වාර දෙක තුනක් හොඳින් පතුලේ සිහිය පිහිටියේය. වැලිවල විවිධාකාර දැනීම් පතුලේ දැනීම් දැනෙමින් තිබෙන අතර මුළු කයේම සිහිය පිහිටිනි. එවිට දන හිස උකුල්ලට පා ඇඟිලිවල රළු දැනීම් රාශියක් තියෙද්දී උඩුකයේ සියලු තැන්හි තෙරපීම් හා ලිහිල් විහිම්ද කාය විඥාණයට දැනුනි. සක්මනේ හැරවුම් ලක්ෂණයේදී කනේ යම් දැනීම්ද දැනුනි. කනේ කියලා තියෙන්නේ එක පියවරක් ඔසවා අනෙක් පියවර තැබීමට මත්තෙන් කොච්චරක් දෝ දැනීම් රාශියක් හටගන්නා බව දුටුවේ ප්‍රථම අවස්ථාවටය. සක්මණෙන් පසු පරියංගයේදීද වැඩි වෙනසක් නොඋනි. ශරීර අභ්‍යන්තරයේ පවතින කම්පන චංචල දැනෙන්නට විනි. මේ දැනීම් එකිනෙකට වෙනස්ය. ඒ එකිනෙකට වෙනස් වූ දැනීම් දිහා බලා සිටින විට වැටහුනේ පුංචි කාලයේ වෙල්වලට වතුර යන බට පොළේ බට පොල් ඇතුලේ සෙල්ලම් කරන්නාසේ බාහිර පරිසරයෙන් වෙන්ව කය තුල කාය විඥානය හැසිරෙන ආකාරය මේ සියල්ල මැද්දේ ආස්වාස ප්‍රස්වාස ඇවිත් යයි. සාමාන්‍ය කටයුතු වලදීත් බාහිර දේවල් කයේ ගැටෙන විට ඒවායේ තද බව, වැగిරෙන බව ආදිය දැනේ. තද බව දැනුණට පසුවයි එහි උණුසුම් සිසිල් බව වැටහෙන්නේ. මෙලෙස කයේ දැනීමට සිහිය පිහිටුවීම කායානුපස්සනාවද වේදනානුපස්සනාවද කියා හරියට අවබෝධයක් නැතත් කයේ හටගන්නා දැනීම් වල ස්වභාවයත් මනාව පෙනේ. ඔබ වහන්සේට කායික මානසික ශක්තිය ලැබේවා. මේකෙදි මෙන්න මේ වගේ අදහස් දෙක තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. යම් වේලාවක යම් යෝගාචරයකට කායේ මේ වගේ ගොඩාක් සංනිවේදන සංවේදනා දැනීම් ගොඩක් එනවනම් එතන හුත්තටම පේනවා මේ වේදනා එක චිත්තක්ෂණයක්වත් ඉන්නතු වෙනස් වෙනවා. අරමුණු ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ අනිත්‍ය භාවය නැත්නම් අනිත්‍ය ලක්ෂණය බොහොම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. එක අරමුණක් දිහා බලනකොට ඒක නිට්ටයයි සුඛයි සුබයි කියන ඊට වැඩි. නමුත් මේක ගොජයක්, මේක පණුරිත්තක් වගේ මේක මේ සාමාන්‍යයෙන් ත්‍රිපිටකේ සඳහන් කරන වචනේ සන්තතිය කියලා ෆ්ලක්ස් එක. අනේ සන්තතිය දිහා බලනකොට පේනවා එකම චිත්තක්ෂණයකත් එකම අංශුවක්වත් ඉසුරු බුලන්න තරම්වත් විවේක ගන්නෑ. මේක නිකන් නිතරම කොච්චර හරි කුල්ලකට හාල් ටිකක් දාලා පොළනවා වගේ. පිළීමේ ලක්ෂණ පේනවා. ඉතින් ඒක දිහා බලනකොට මේක රූපයක්ද මේක නාමයක්ද මේක මනාපදයක්ද මේක අමනාපදයක්ද කියලා හොඳට මේක හරියට මේක තමයි මේ සන්තතිය මේක තමයි මේ විනාශ වෙන බව ගොළු භාෂාවෙන් අපිට කියලා දෙන දේ. ඔකට පටවිය ආපෝ තේජෝ වල කම්පන චංචල ඒක පැත්තකින් රූප වශයෙන් හොල්මන් කරනවා. මේ පැත්තෙන් සැක සමාහට ස්ථිර භාවයේ සමාහට ප්‍රීතියක් සමාහට බයක් හොල්මන් කරනවා. ඉතින් ඒ දිහා බලාගෙන යෝගාවචරය බාධා කරන්නේ නැතුව යන්න පටන් අරගත්තොත් හිතන්න වෙලාවක මේ කය ඇතුලේ පේන මේ ගොජේ මේ කය ඇතුලේ පේන මේ සන්තතිය මේ ක්‍රියාකාරීත්වය කයෙන් පිටත් පවතිනවා. කුලඟක් ඇවිල්ලා අපිට වදිනවයි කියලා කියන්නේ ඒ කය ඇතුළට අපිට උණුසුම සීතලද දැනෙනකොට ඇතුළත සීතලක් දැනෙනවා නම් ඉතින් පිට උණුසුමක් තියෙනවා. අපිට ඒ වදින දේ තදට දැනෙනවා නම් ඉතින් පිට මෙලෙක් ගතියක් තියෙනවා. අපි නිශ්චලයි හොළඟ චංචලයි. දෙක අතර සාපේක්ෂව වෙනස්කම් තියෙනවා. ඒසත් මේ එළියේ තියෙන කම්පන චංචලයි මේ ඇතුළ කියන එකේ කම්පන චංචල අතර කොහෙද මේ සීමාව කියලා නැත්තම් මම මේ මම මේ මම නොවේ කියලා කොටසක් තියෙන අන්න ඔය සීමාව ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. ඒකත් මහා මේ බයක් උපදින දෙයක්. මේ කම්පන චංචල ගොජේ දකින්න කෙනාට ඒක සමාදන් වෙච්ච ගමන් මේ ඇතුළත පිටත කියන එක එහෙම නැත්නම් මේකේ බවුන්ඩරි එක සීමා මරියාදාවල් නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මහා මේ ඉඳගෙන ඉන්න පෝරකේ ලෑල්ලක්දා වගේ එහෙම නැත්නම් කරන්ට් එකක් වදිනවා වගේ නැත්නම් දියසුලියකට අහු වුණා වගේ එහෙම නැත්නම් සුන්නත් දූලි වුණා වගේ නැත්නම් ගිනි ගත්තා වගේ වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක බොහොම සෙල්ලක්කාර පුද්ගලයාට යෝගාවචරයට පේනවා කම්පටි චංචල වශයෙන් බලනකොට ඇතුළත පිටත කියලා දෙයක් නැහැ. මුලක් මැදක් අගක් නැහැ. හොඳක් නරකක් කියලා එකක් නැහැ. ඔක්කොම නිතර ක්‍රියාවත් වෙන ක්‍රියාශක්තියක් විතරක් තියෙනවා. මේ ක්‍රියාශක්තිය මම කියා ගන්න වටිනවද? නැත්නම් මම මගේ පිට දෙයක්ද කියලා බැලුවොත් අපේ භාෂාවට අහු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක වේදනාවක්ද මේක සද්නේ රූපයක්ද මේක සංඥාවක්ද මේක සංස්කාරයක්ද මොකක්වත් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ වෙරළා ඉන්නට කියලා වෙරළේ බැඳිලා වැදිලා බිඳිලා යන රැළ ගණන් කරන්න පුළුවන්. නමුත් වෙරළට පොඩ්ඩක් යහින් තියෙන මොහොත දිහා බලන්න නිතරම නලිය. ඒකට අවුවටලා තියෙන බලා හිටියොත් ඔක්කාර වෙනවා. ඔරුවක හිටියොත් මොහොදු උනාල්නවා. එහා කෙලවරටම ගිහලා සිටිජේ බැලුවොත් තන්නේ කරම ඉරක් තියෙනවා. ඉතින් මේ තුනෙන් වෙරළ හිරට ගිය කෙනා කොයි එක බලනවද කියලා කියන්න බෑ. ඒ පොඩි ළමෙක් දකන්න වෙරළ ගණන් කරනවා. ඒක බින්දින හැටි දකනවා. එයා බොහෝ විට සිටිජේ දිහා බල්ලත් නැතුව ඇති. අතරමැද තියෙන රැළ දිහා බල්ලත් නැහැ. වෙන වැඩිහිට කෙනෙක් කියලා සිටිජේ දිහා බලනකොත් කියාවි කිසිම වෙනසක් නැහැ. ගිය වෙලාවේ ඉඳලා ඉඳනකම් එකම දේ තියෙන මහා කම්මැලි කියලා. මැද බලපු එක්කෙනෙක් කියාවේ වක්කාරයක් තියෙන බලනකොට ඔළුව තෝන්තු වෙනවා කියලා. ඉතින් මේ ධර්ම ජීවිතය කියන්නේ ඔය වගේ ඕන්නම් එක නිට්ටයයි සුඛයි සුබයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක එක බින්දෙනවා මේ එක එක හුස්ම රැල්ල වගේ රැළ බින්දෙනවා බකින්න පුළුවන්. නමුත් ඔය අතරමැද ශරීරය කියලා කියන්නේ මේ බලවේගයේ පේත කර්මාන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ මේකේ ක්‍රියා රාශියක් තියෙනවා. ඉතින් ඒක පේන්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට දැන් ඉඳගෙන ඉන්නකොට මේක පේන්නේ, සක්මන් කරනකොට පේන්නේ, නිදාගෙන ඉන්නකොට පේන්නේ, හිටගෙන තින්නේ මොනම සීමාවක් නැහැ. ශරීරයේ කියන භවය කියන ජීවිතයේ කියන මම බෙමි කියන ඕන තැනව ගත්තොත් ওই නලියන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒකට ලකුණු හතරක් පෙන්ලා දෙනවා අත්ඇල් හතරක්. මේක පෙළන ගතියක් තියෙනවා. කුල්ලට දාලා පොළනවා දවන ගතියක් තියෙන 10ක් සංකතයක් සකස් කරන ලද්දක් මේක එක අංශුවකින් එක දෙයක් නෙවෙයි සමූහයක් විපරිණාමය එක සැරේ පෙන්නකො මුණත ආයෙ පෙන්වන්නේ නැහැ මෙන්න මේකට හිත ගියොත් එනවා මේකේ නිතර පවතින්න පුළුවන් නම් වයසට යන එක නතර වෙනවා තිරියන් වෙන්න පටන් අර ගන්නවා ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ සන්තතිය හිත පවත්තන්න එහෙම නැත්නම් මේ ක්‍රියාශක්තිය හිත පවත්තන්න එයාට සතිය පිහිටනකොට මේ ක්‍රියාශක්තිය තමයි පේන්නේ ඒ ක්‍රියාශක්තියේ මුලක් මැදක් අගක් ඒකකයක් මොනක්වත් හොයන්න බෑ අතුලක් පිටක් හොයන්න බෑ ඒ නිසා පුළුවන් නම් මේකට සාදර වෙන්න සාදර වෙලා පේන පේන වෙලාවේ ඒක වැඩි කරන්න අඩු කරන්න බෑ අපිට මේකත් එක්ක මේකට හිත යොදාගෙන ආපాతගත කරගෙන ඉන්න පුළුවන් නම් ඒ කෙනාගෙන් කිසිම විනිශ්චයක් මේ දර්ශනේ இல்லන්නේ නෑ විනිශ්චය කරන්න යන්නත් එපා එතකොට අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි මේ ගොජේ එහෙම නැත්නම් මේ සන්තතිය එහෙම නැත්නම් මේ ක්‍රියාශක්තිය හරිම අසංවිධිත ක්‍රියාශක්තියක් තියෙන්නේ මේ ක්‍රියාශක්තිය කිසිම ඥාන පරිම ගතියක් නැහැ මේ ක්‍රියාශක්තිය කිසිම හොඳ නරකක් නැහැ උගත් නුගත්කමක් නැහැ බුදුහාමුදුරන්ගෙත් ওই ක්‍රියාශක්තියමයි මම ওই ක්‍රියාශක්තියම වෙලා තියෙන මේක හරි බය උපදවන සුළුයි හරිම නීරසයි හරිම ඒකාකාරයි. හරිම සැක උපදවන සුළුයි. හරිම අනිශ්චිතයි. ඉතින් ඒ නිසා අපි ඇද්ද කරලා මොනවා හෝ නිත්‍ය වස්තුවක් දිහා බලමු. අව බුදුන් එක්ක ඉන්න ඕන නම් ධර්මයත් එක්ක ඉන්න ඕන නම් සංඝ රත්නයත් එක්ක ඉන්න ඕන නම් සීල රකින්න ඕන නම් මේ චංචල කම්පන ගතිය දිහා උපයාසපයා ගන්නාලද දෙයක් විදියට සිරිතේ උදු ගෙට වැටියා වගේ නැත්නම් ඒකත් ජයසිරි මංගලම් කියලා මේක දිහා බලහින්න පුළුවන් නම් එඳන් ඉතින් ගොඩාක් අපේ වැඩමුළුව සාර්ථකයි කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දින කමඨහන් වාර්තාවේ ආනාපානයේ හා සක්මනේ තොරතුරු වර්ග රාශියක් දුටු බව මා විසින් ඉදිරිපත් කරන ලදී. එම තොරතුරු තවදුරටත් දැකිය හැකි ක්‍රම අනුගමනය කරගෙන ඉදිරියට යන ලෙස ඔබ වහන්සේ විසින් උපදෙස් දෙන ලදී. ආනාපානය ඊයේ දින උද්‍යෝගයෙන් යුතුව ආනාපානයේ වදින ස්ථානයත් උණුසුම හා සිසිල් භාවයත් නාස් බිත්ති තෙරපෙන ආකාරයේ වෙනසත් ආස්වාස ප්‍රස්වාසයට වඩා දීර්ඝ බවත් නිරීක්ෂණය කළෙමි. බොහෝ විට පර්යංකයේ විනාඩි 20ක් පමණ යද්දී කකුලක පිටිපතුලේ වේදනාවක් දැනේ. වෙනදාට එම වේදනාවද ආනාපානය නිරීක්ෂණය කරන අතරම පසුබිමෙන් පවතී. ඊයේ දින දකුණු කකුලේ පිටිපතුලේ වේදනාව උග්‍ර විය. භාවනාවේ මුල මූල භාගයේ තිබූ උද්‍යෝගය තවත් වැඩි විය. සිහියද තියුණු විය. දකුණු කකුලේ පිටිපතුලත් විලුඹත් මාරුවෙන් මාරුවට සතියට ලක් විය. එය රත් වූ පිහියකින් අනින්නාක් මෙනි. තවත් විටක එම එම දෙකෙන් එක ස්ථානයක වේදනාව ඊතා දියුණු වූ විට ඊතා තියුණු වූ විට එම එක ස්ථානයේ දෙස තප්පර 10ක් 15ක් පමණ බලා සිටිය හැකි විය. එහිදී වේදනාවේ සහ රත්වීම් ස්වභාවයන්හි අඩු හා වැඩිවීම් දුටු අතර එක ස්ථානයක් යයි සිතා සිටියද එම ස්ථානද ළඟ ළඟම මාරුවන බව දුටු වෙමි. වේදනාවක් දෙස සතුටින් හා උද්‍යෝගයෙන් මෙතරම් වේලාවක් බලා සිටි පළමු අවස්ථාව විය. වේදනාවේ ස්වභාවයත් ස්වභාවයන් දකින උද්‍යෝගිමත් සිත ඊටත් වඩා බොහෝ වේලාවක් පසුබිමෙහි පැවතියේය. අද දින ආනාපානය නීරස වූ අතර නිදි කිරා වැටමින් පැවතියේය. සක්මනේ පාදය වැලි කැටවල ක්‍රමයෙන් ගැටීගෙන යන ආකාරය අදද නිරීක්ෂණය කළමි. එහෙත් ඊයේ තරම් උද්‍යෝගයකින් නොවේ. එහෙත් දිගටම අත නොහැර භාවනා කළෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ රචනයේ සඳහන් කරන මේ උද්‍යෝගය භාවනා විසින් අපිට ඇති කරලා දෙන එකක්ද නැත්නම් භාවනා කරන මම ඇති කරගත යුතු දෙයක්ද එහෙම නැත්නම් මම වගේ කියන්න ඕන දෙයක්ද කියලා බැලුවොත් ආධුනිකයාට නම් භාවනාවට උද්‍යෝගයක් ඇති කරගන්න වෙනවා අපිට ඒක සද්ධාව අවශ්‍ය වෙනවා නමුත් යම් මට්ටමකට භාවනා කමඨාන සුද්ධ වුණාට පස්සේ එන හැම බාධාවක්ම වේදනාවක් ආවා සද්දයක් ආවත් ඒක භාවනාවට මෝල්ට අඹර ගත්තා වගේ අඹරගෙන යන්න පටන් ගත්තාම ඒකෙන් උද්‍යෝගයක් එන්න පටන් ගන්නවා. ඒක හරියට වාහනයක් ස්ටාර්ට් කරනකොට ඒ ස්විච් එක දාලා කරකවනකොට වාහනේ තියෙන බැටරියෙන් කරන්ට් එක අරගෙන එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ එන්ජින් එක දුවන්න පටන් ගත්තට පස්සේ ආයෙ එන්ජින් එකෙන් බැටරිය ආයෙ charge කරනවා. එතකොට දුවන වාහනේ බැටරිය බහින්නේ නැහැ. නැතකලා තිබ්බොත් වාහනේ බැටරිය බහින්නේ. ඒ වගේ ආරම්භයේදී බැටරිය පාවිච්චි කරාට එහෙම නැත්නම් එන්ජින් එක ස්ටාර්ට් කරන්න සෙල් ස්ටාර්ටර් එක පාවිච්චි කරන බැටරිය ගෙවුනට දුවන වාහනේ එන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපි නොදන්න ශක්ති ප්‍රභව රාශියක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ මතුවෙන ශක්ති ඥාන පිළිම කමන්නේ ඒ වගේ කිසිසේත්ම ඔය තියෙන තොමන ගති උකුළු මුකුළු පෑම් මොකුත් නැහැ. ඒක රත් කරගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේක ඇති වුණාට පස්සේ යම් තැනකදී ඒක හොඳට කස කැවුනට පස්සේ ਸਰවඥංශේ ව්‍යංගාර්ථයෙන් කියන මේ ඥාන ප්‍රතිමගති දෙක ඉක්මවනවා කියන. ඊට පස්සේ මිනිස්සෙක් වෙනවා. නැත්තම් ගෑනු ගෑනු ගෑයි වාසිකම් ඉල්ලක නැ පෙළපාලි යන විලිලජ්ජනසි ලෝකයක් නෙමේ. පිරිමි වෙනම මේ සමගම් පීඩගෙන පිරිමි ගෑයි වාසිකම් ඉල්ලනවා. සංඝයා සංඝයා ගෑයි වාසිකම් ඉන්නේ. ඒ අමන කන්නේ. අපිට ඕන කරන්නේ මේ ඥාන ප්‍රතිමක ඉක්මවන එක. ඉක්මවන්න නම් මේ වේගයට එන්න දෙන්න. දුන්නට පස්සේ මේක ආයේ මොනවාක්වත් නැක අම්බරවගෙන යන්නේ. ඊට පස්සේ ඒ පුද්ගලයා බුද්ධ පුත්‍රයෙක් වෙනවා, බුද්ධ දුහිතෘකාවක් වෙනවා, නැත්නම් යෝගාවචරයෙක් වෙනවා. අර තමන් ළඟ තිබිච්ච මේ මූලික ලක්ෂණ මොකක්වත් නැහැ. ධර්මයටමයි ඒ අනු අනුගත වෙන්න පටන් අර ගන්නවා. ආයෙසරම මේක නැති වෙලා ආයෙ පරණ රාමුවට වැඩනවා. ආයෙසරම භවනා කරන්න යනකොට ඔන්න මේක මෝල වැඩ කරන්න පටන් අර ගන්නවා. ඉතින් එන්නේ එන්නේ ධර්මයට ඉඩ දීලා ඒ යන්ත්‍රයේ විසින් යන්ත්‍රයේ දුවන තැනට ගියාට පස්සේ මේක සදාචල යන්ත්‍රයක් වඩටපත් වෙනවා. චිත්ත නියාමය අනුව වැඩ කරනවා, ධර්ම නියාමයෙන් වැඩ කරනවා. තමන්ට තියෙන එකට යන්න දෙන එක විතරයි. ඒ නිසා ඒ ශක්තිය එනකොට සමහරු භූතයෝ කියනවා, සමහරු ආවේශ උණයි කියනවා, සමහරු යක්කෝ උණයි කියනවා. සමහරු කලු කුමාර දිෂ්ටි ආවයි කියලා කියනවා. ඉතින් নানা ආකාර දේවල් එක එක ගහක ගසාගෙන කනවා මේවා. අම්මෝ පචයක් තියෙනවා. මේ ඔක්කොම බයගුල්ලන්න විතරයි. මේ තේරම සීලේ නැති උන්ට විතරයි. මේ තේරම සද්ධාව නැති උන්ට විතරයි. හැබැයි සීලේ නැතුණා සද්ධාව නැති උනත් මේ සතිය අල්ලලා දුන්නොත් මේ සතිය මේක හරියට පාඩම කියලා දුන්නොත් එයා තීරුම් ගන්නවා තවත් විශ්වාස වෙන තවත් අද්දාවක් තියාගනි. මේ මන්දිරේ තව උන්නා සීලෙත් තියාගනි හදාගනින්. එතකොට මේ සතිය කුදුම අරසාවක් ඇති කළ දෙනවා. ඒ නිසා මේ මූල ශක්තිය එන්ජින් එක ස්ටාර්ට් කරලා දෙන්න ඕනේ. දුන්නට පස්සේ ඒ ශක්තියෙන් එන්ජින් එකත් ගෙනියනවා, වාහනේත් ගෙනියනවා, සෙනගත් ගෙනියනවා, බැටරිය charge කරලා දෙනවා. ඒ ඒ ධර්ම ශක්තිය තමයි මේ බුද්ධ ආගම විසින් කාබාසිනිය කරලා තියෙන්නේ. කාබාසිනිය බුද්ධ ආගම කියලා කියන්නේ මේ සැරේ පින් කරපුවා ලබන ආත්මේ උඹට අර කම්බුවේ මේ කම්බුවේ කියලා මේ මේ දෙක අතර වෙනසක් ඇති කරලා තියෙනවා. සරුවචනන්ද මේක අකාලිකයි කියලා තියෙනවා. ඔබ භාවනා කරනකොට ඕක තේරෙනවා. ආයෙකට වෙන මැරිලා උපදින තැනක් නැහැ. ඒ හරියටම කමඨාන් සුද්ධ වෙනකොටම රත් වෙනවා. ඊගාට පරියංගට යනකම් ආතාවක් තියෙන්නේ කොච්චර වේදනාවක් කාගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි මේ ජීවිතේදීම පින්කම් කරලා ආනිසංස ලබන්න කල්යනකම් යන්න ඕනේ ඒ කරනකොටම ඒක සිද්ධ වෙනවා කියනකොට වැඩියෙන්ම මේ කටයුත්ත සිද්ධ වෙන්නේ විපස්සනා භාවනාදී තමයි. සමථ භාවනා කරන කට්ටියත් බ්‍රහ්ම ලෝක යන බලාපොරොත්තු වෙනවා. දන් දෙන කට්ටිය මේ ආත්මේ ඉන්දියාප්පම් පූජා කරලා ලබන ආත්මේ බුරියානි බලාපොරොත්තු කෑදරකම විතරයි යෝක වෙන මොකක්වත් නැහැ. මේකේ නැහැ. මේ ඉන්දියාප්පම් පූජා කරලා බුරියානි හම්බ වෙන්නේ නැහැ. භාවනා කරනකොට මේක රත් කරලා දෙනවා. එතකොට තේනවා බුදුහාමුදුරුවෝ පැය 18ක් අවුරුදු 45ක් එක දිගට සරප්පු දෙයක්වත් දාන්න නැතුව කොහොම ඇදිල්ලක් අදින්නේ නැද්ද? පොඩි ඉසේකක් කොමක් ඇවිල්ලා තියෙනවා. පොඩි කොන් දෙකක් කොමක් ඇවිල්ලා තියෙනවා. කකුලේ පොඩි තුවාලයක් වෙලා තියෙනවා. ඒ වගේ පොඩි පොඩි දෙක තුනක් තියෙන ඉතින් සාධාරණයි අවුරුදු 45කට මේ ලෙඩ රෝග 12යි තිබිලා තියෙන පොතේ. කොහෙන්ද මේ ශක්තිය? මේ අජිනමොටෝගේ විලාද? විවාහ පාවිච්චි කරලා දැන් ඒක මොල්ද? එහෙනම් මේ විටමින්ද? බයිලානේ. ඒක ඔක්කොගෙම කරන්නේ අපේ ශක්තිය කාබාසිනිය කරනවා. අපේ තියෙන මේ ධර්ම ශක්තිය එන්න ඉඩ දෙන්නේ නිසා භාවනා කරනකොට එන මේ ගැම්ම ආවට පස්සේ ආය මොකාටවත් නැතර කරන්න බෑ. ඒකයි මං හිතන්නේ අම්මල දාත්තලා පොඩියෝම් භාවනා කරනකොට අකමැති. මොකද උන් ආවට පස්සේ උන්ට නෑනේ වසවත්තිය වගේ ආය ගත්තට පස්සේ වනවනවා. ඔය කියන නීති මොකක්වත් නෑ. මොකද දන්නව උපදෙස් දෙන්න හදන කිසිම එකෙක් ගාව ගන්න තරම් උපදේශයක් නෑ. ධර්මයෙන් විතර ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඒක දියුණු කරන මේක හරිම හිතුවක්කාර ශක්තියක්. මේක හරිම අසංවිධිත ශක්තියක්. හැබැයි සද්ධාව තියෙන තාක්කල්, සීලය තියෙන තාක්කල්, සතිය තියෙන තාක්කල් අර කුළුමි හරක වගේ අන්දකෙන් අල්ලගෙන වැඩ ගන්න පුළුවන්. එතකොට තේරෙනවා බුදුහාමුදුර අපිට දීලා තියෙනව කවටවත් දෙන්න පුළුවන් જાති එකක් නෙවෙයි. පුළුවන් නම් මේ භාවනාවෙන් මේක මතුවලා එනකොට ඒකට පොඩ්ඩුවන පොඩි අනුග්‍රහයක් දෙන්න. ඉස්සලා ඉස්සලා හරි කන්ට්‍රෝල් කරගන්න බෑ ඔයා. අන්දකින් අල්ලගත්ත මීහරක වගේ. කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක සද්ධාව තියාගන්න. සීලෙත් හොඳට අරසා කරගන්න. සතිය දුන්නට පස්සේ අන්තිමට මේක පාලනයකට ආවට පස්සේ ඒකට අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා. චිත්ත ශක්තිය කියලා කියනවා. ලොකු සංසින්න කාලේ කියනවා බුදුජාන් වහන්සේ වෙන්නේ ඉස්සර වෙලා නැත්නම් අපි මහබෝසත් වහන්සේ ළඟ මේ ශක්තිය කොච්චර තිබුණාද කියනවනම් අදිෂ්ඨාන කරලා මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොව කම්ප කරන්න පුළුවන්. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මහ පොළොවට අත තිබ්බොත් භූමිය කම්ප කරන්න පුළුවන්. හිට පිට නැති ඝනකඩ මහ පොළොවත් හොල්ලන්න තරමට යන්න පුළුවන්. එතකොට ඔය අපි බය වෙලා තියෙන ගොඩාක් දේවල් අයින් වෙනවා. නමුත් වෙලා තියෙන අපි මේකට බයයි. මේක එනකොට සැකයි. මේක එනකොට අනිශ්චිතයි. මේක එනකොට අවිශ්වාස කතියක් එනවා. තව ටික ටික කරනකොට පැමිණේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි යමු ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්සේ සතියෙන් ආහාර ගන්න ආකාරය පහදා දෙන්න. ත්‍රිවන් සරණයි. ඉතින් දැන් අසතියෙන් කරන හැටි මට කියලා දුන්නොත් මම කියලා දෙනවා සතිය ගන්න. දැන් දැන් කරන හැටි කියන්න මට. එතකොට එතකොට මට මේ වචන ටිකෙන්ම කියලා දෙත හැකි. ආ එහෙනම් මෙන්න මේමයි කරන්න ඕනේ කියලා. එහෙම නැතුව මේ මේ මේක ෆුඩ් සයන්ස් උගන්නන තැනක්වත් ආහාර ගණයට උගන්නන තැනක්වත් නෙවෙයි. ඒක නිසා කෙටි උත්තරේ තියෙන පුළුවන් තරම් සතිය ඉඳගෙන ඉන්න පරියන්කේ පුරුදු කරන්න, ඊගාවට සක්මනේ පුරුදු කරන්න, තුන්වෙනි වශයෙන් ඔය වගේ දේවල් වලට යන්න. කිසිම දවසක කරන්න බැරි දෙයකට සතිය දාන්න යන්න එපා. පහසු තැනින් පටන් ගන්න කියලයි යථාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේ නෙවි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං කියලා තියෙනවා. ලේසි තැනින් පටන් ගන්නවා. ඉතින් අමාරුතරින් පටන් ගන්න හදන මිනිස්සයා මම චෝදනා කරනවා සදාචාරවාදී කියලා. මම චෝදනා කරනවා අත්කිලමතාන යෝගයට වැඩිච කෙනෙක් කියලා. බුදුහාමර අපිට දීලා තියෙන පහසු තැනින් පටන් කරගෙන විනෝදාංශයට යන්න. එතකොට මේ අමාරු දේවල් පස්සට හැදෙනවා. පස්සට හැදෙනවමයි. හදන්නමත් ඕනේ. හැබැයි ආරම්භයේදී එපා අමාරු දේවල් අල්ලන්න පහසු තැනින් පටන් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම ආරම්භ කළ මොහොතේදී සුළු වේලාවක් යනතුරු සිත වරින් වර අතීතයටත් අනාගතයටත් විසිරී යන බව වැටහුණා. නමුත් ටික වේලාවකදී සිතේ ඒකාග්‍රතාවය ඇති වුණා. පිම්බීම හැකිලිම ඊතා වේගයෙන් සිදුවී ක්‍රමක්‍රමයෙන් දැනෙන නොදැනෙන තත්වයටපත් වුණා. ශාන්ත බවක් දැනුණා. ගතත් සිතත් නිවි ඇතිසේ හැඟී ගියා. සක්මන් කරන විට විනාඩි 10ක් යනතුරු සිත ඒ මේ අත විසිරී ගියා. ඒ හැම විටම සිත අරමුණෙන් බැහැරව යන බව වටහා ගන්නා වටහා ගත්තා. විනාඩි 10කට පමණ පසු සිතේ සමාධිමත් ගතියක් ඇති වුණා. හිසේ සිසිල් බවක් දැනුණා. ඔසවන තබන විට දකුණු පාදයේ නම්‍යශීලී ලෙස පැවතුණු අතර වම් පාදයේ ඊටත් වම් පාදයේ ය රිටක්සේ පැවතුණා. පැය භාගයක් පමණ යන විට වම් පාදයේ නම්මෙසීලී වී දකුණු පාදයේ රිටක්සේ පවතින බව වැටහි ගියා. සක්මන් පටන් ගන්නා මොහොතේ සිටම හදවත මැෂින් එකක් වගේ ඊතා වේගයෙන් ගැහෙන බව දැනුණා. එය පැයක සක්මන අවසන් වනතුරු එලෙසම පැවතුණා. සමහර අවස්ථාවලදී සක්මන් කරන විට තද නිදිමත ගතියක් දැනෙනවා. නමුත් ඒ අවස්ථාවට පසුව පර්යාංකය ඊටා සාර්ථක බව වැටහෙනවා. ඔය මේ ක්‍රමයේ අමතක කරන්න එපා. භාවනා කරන හැම වෙලාවෙම මතක තියාගන්න පටන් ගන්නකොට මහා අවුලකින් පටන් අරගන්නේ. ඊට පස්සේ ටික ටික ටික ටික ශද්ධාවෙන් භාවනා කරන යනකොට මේට අරක ගොනු වෙලා ඉන්න පටන් ගන්නවා. එතකොට තමයි අපි ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ බලනවා, ආකාර සටහන් බලනව කරන්න මුලින් කරන්න තියෙන්නේ බොහෝම බයපක්ෂව බොහෝම යාප්පු වෙලා කොහොම හරි ආනපානේ යාලු කරගන්න. යාලු කරගත්තට පස්සේ ඒකේ ඕනේ ඕජාවක් ගන්න පුළුවන්. ඉතින් සක්මණට ගියාට පස්සේ අමාරුවෙන් කොහොම හරි කයට හිත ගන්නවා, පයට හිත ගන්නවා. ගියාට පස්සේ පුළුවන් වම මෙහෙමයි, දකුණ මෙහෙමයි, මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා බලගන්න. ඒ නිසා හැමදාම ආධුනිකෙක් වශයෙන් යන්නේ අවුල් වෙන්න අරින්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එමෙහිට එමෙහිට එමෙහිට ඒක දැපෙන තමා ගත්තට පස්සේ දැන් අරමුණට මුණට මුණ දැම්මට පස්සේ නතර වෙන්නේ නැතුව පුළුවන් තරම් ඒ අමාරුවෙන් මුදුන්පත් කරගත් අරමුණ මුණට මුණ දා අලගත් අරමුණේ විස්තර ගන්න. ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. ඒ ධර්ම රසය කියලා. රසය මුලදී ගන්න බෑ. මුලදී තියෙන්නේ නිකන් අරමුණත් එක්ක මේ හාද වෙන එක යාළු වෙන එක නිසා මේ ලියලා තියෙන ක්‍රමේ සහ කරලා තියෙන ක්‍රමේ තමයි රහත් වෙනකන් අමතක කරන්න එපා. ඔය ක්‍රමේම තමයි ක්‍රමේ. මුලදී බොහොම යටහත් පහත් වෙලා පටන් ගන්න. හරි ගියාට පස්සේ පුළුවන් තරම් තොරතුරු මේ කියලා තියෙනවට වැඩිය ගන්න බලන්න. එතකොට භාවනා කියන්නේ හරිම විනෝදාංශයක් වෙනවා. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මනේදී අරමුණට සමීපව බැලීමට උත්සාහ කළ අතර ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කිරීමේදී පාදයේ පොළවේ තබා තිබෙන අවස්ථාවට සාපේක්ෂව එසවීමේදී සැහැල්ලු බවක් දැනේ. යම් ප්‍රමාණයක බරගතියක්ද දැනේ. දකුණු පාදය පොළවේ තබා අවසන් වන විට වම් පාදයේ විලුඹ එසවී ඇති බවත් ඒ නිසා එසවීමේ ක්‍රියාවලියේ ආරම්භය දැකගත නොහැකි බවත් වැටහුණි. වම් වම දකුණ ලෙස හා ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් අද දවසට එකම එක වතාවක් සක්මනේ මේ කෙළවරේ සිට ඒ කෙළවර දක්වා යෑමට හැකි වුණි. සක්මන කෙළවර සිටගෙන සිටින විටදී දෙවුර හිස හා පපු පෙදෙසේ උස් පහත් වීම පෙනේ. ශබ්ද හා සිතුවිලි පැමිණෙන විටදී ඒ අතරින් මූලික අරමුණු දැක ගැනීමට හැකි වුණ අවස්ථාද තිබුණි. පරියංගයේදී අවසාන විනාඩි 20 25ේදී සතිය ඊතා ප්‍රබලව පවතිනු දැනේ. එහිදී මා ස්වභාවයෙන්ම අත්දකින කම්පන ස්වභාවය අරමුණු කරමින් සිත පවතින අතර පිම්බීම හැකිලීමද ඒ සමගම පවතිනු දැනේ. වර එක මූලික අරමුණු පමණක්ද වර එක කම්පන ස්වභාවයක්ද ස්වභාවය පමණක්ද අරමුණු වේ. කම්පන ස්වභාවය අරමුණු කරද්දී ශරීරයේ දෙතුන් තැනක පමණක් නොදෙනි අනෙක් සෑම තැනකම පාහේ ඇඟිලි තුඩුවල පවා දැනි. වර එක හෘද ස්පන්දනය හොඳින් අරමුණු වන අතර එෙහිදී රිද්මයට ශරීරයේ සමහර මස් පිඩුද හිසද කන් සිදුරු තුලද ගැස්මක් ඇතිවනවා පෙනේ. මැස්සන් කුහුඹුවන් ශරීරයේ ඇවිද යද්දීද ඒ ස්පර්ශවන ස්ථානයේ වහා ඇතිවන සංවේදනය කම්පන ධාරා වශයෙන් පැන නැගී ක්‍රමයෙන් තුනී වී ගොස් මා ස්වභාවයෙන්ම අත්දකින කම්පන ස්වභාවය තුල ගිලී යන්නාසේ දැනේ. පර්යංකේ අවසාන වීමට ආසන්නයේදී පාදයේ ඇති වුණ වේදනාවක් අරමුණු කළ අතර එයට සමීප වෙද්දී එය එක් වේදනාවක් නොව නොඑක් වේදනාවලින් සෑදුණු පොකුරක්සේ අරමුණු විය. වර එක එයද කම්පන වේග ලෙස පෙනෙන පෙනෙන අතර වරක වේදනා වශයෙන්ුත් වරක එයට එයට නමක් ආරූඪ කිරීමට හැකි හැකි අයුරිනුත් පෙනේ. මෙසේ දැනෙන්නේ සතියේ අඩුවැඩිකම් මත බව වැටහිනි. ඊයේ රාත්‍රියේ නිින්දට යන විට කයේ පවතින කම්පන වේගය අරමුණු කරමින් සැතපුණු අතර මා නොදැනීම නිින්දට ගොස් තිබුණි. උදෑසන අවදිවන විට විටම ඒ කම්පන ස්වභාවය ඊටාම තීව්‍ර අරමුණු තීව්‍රව අරමුණු වූ අතර හෘද ස්පන්දනය වේගවත් වී තිබුණි. විනාඩි කිහිපයක් ඒ දෙස බලා බලා සිට නැගිටිමි. නැගිටි නැගිටියෙමි. සතියෙන් මුහුණ සෝදා ගැනීමට යා හැකි වුණි. අවදි වූ මොහොතේ මුහුණෙන් ශරීරයේත් මුහුණේත් ශරීරයේත් මස්පීඩු තද වී තිබූ අතර සබන්දා මුහුණ සේදූ පසු ඒ තද බව දුරු වී මස් පිඩු ප්‍රාණවත් වූ බව දැනුනි. සතියෙන් දත් මැදීමේදීත් මුහුණ සේදීමේදීත් ඊට අඩු කාලයකින් මනාව පිළිවෙලකට එම කෘත්‍යයන් කරගත හැකි බව වැටහුණි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. මේ වගේ සමාජලාට එකම ප්‍රභවයෙන් මේවා පටන් ගත්තාම සමහර ලාටමක පටවි තද ගතිය, මෙලෙක් ගතිය, කුණුසොන් සිතලදී රූපාකාරෙමුත් පේනවා. සමහර ලාට මේක හොඳයි නරකයි කියලා වේදනාකාරෙමුත් පේනවා. සමහරට මේක නාමයක් මේක රූපයක් කියලා වෙන් කරගන්න පුළුවන් සංඥාකාරෙමුත් පේනවා. සමහර ලාට මේකට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා මම මේක සංස්කරණය කරන විදිහකට පේනවා. සමහරලාට මේක වේදනාවක් මේක රූපයක් මේක මම මේක නෙවෙයි කියලා වෙන් කරලා දකින්න ගතියක් තියෙනවා. ඉතින් මේ එක එක මට්ටම් වලටපත් වෙන්නේ මේ එකම ශක්තියක්. ඉතින් අපි භාවනා කිරීමෙන් කරන මේ ශක්ති එක එක මට්ටම් වලටපත් වෙලා කතන්දර ගොතන්න යන වෙනුවට මේ හැමදේම අඩු ගන්න මේ නාම රූප කියන දෙකත් එකම දෙයක්. එකම ශක්තියක් තමයි මේ නාම ස්වරූපෙන් සහ රූප ස්වරූපෙන් මතුවෙන්නේ. ඉතින් ඒ නිසා ඒව පෙන්වන්න අදලා කතන්තර ටිකේ යන්න එපා. ප්‍රභවයට යන්න. පුළුවන් තරම් එන්නේ එන්නේ එන්නේ ප්‍රභවයට යනකොට පේනවා. ඒ ප්‍රභවය අපිව පෙන්වන්න හදන ප්‍රභවය මං උපදින්නත් ඉසල ඉපදිච්ච එක. මං මැරුණත් නතර වෙන්නේ නැහැ. මම පෙරදුනත් හරියට මේ ප්‍රභවයට මුකුත් වෙන්නේ මේ ප්‍රභවයට ජයපරාජය නැහැ. මේ ප්‍රභවයට හරි වැරදිත් නැහැ. හොඳ නරකත් නැහැ. ඉතින් මේක නංවනම් දෙන්න ගිය තැන ඉඳලා තීන් කතන්දර ගොතනවා. තීන් හොඳ රණකයි තීන් ආතති තීන් මේ අසහන මම කළ යුතු දේවල් කියලා පේන. ඉතින් කවදා මේ ශක්තිය මේ මමයාගේ පැවැත්මෙන් පරිබාහිරව පවතින දෙයක්. මමයා ඔකට ඇඟිලි ගැව්වත් නැතත් ඔක පවතිනවා. මේක පිළීමක්. මේකේ හැම වෙලාවෙම පෙරලියකුත් තියෙනවා. ඉතින් මේක දැක්කනම් මේක ඊට පස්සේ තියෙනවා මේක සාක්ෂාත් කරන්න වෙනවා. මේ දැකපු දේ පරියන්ක දැක්කපු දේ සක්මනේ තියෙනවා. සක්මනේ දැකපු දේ පරියන්කේ තියෙනවා. නිදාගෙන ඉනකොට තියෙනවද? අවදි ඉනකොට තියෙනවද? කනකොට තියෙනවද? බොනකොට තියෙනවද කියලා බැලුවොත් හැම තැනකදී මේක තියෙනවා. ඉතින් නමුත් අර යෝගාවචරය මේවට කතන්දර කොතන හරියේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. මේක නාමයක් වෙන්නද මේක රූපයක් වෙන්නද මේ නමුත් මේ බුදුරජාන් වහන්සේගේ අවශ්‍යතාවය තියෙන්නේ කොතනින් පටන් ගත්තත් එnde එnde එnde එnde ප්‍රභාවයට යන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිය කියලා කියන්නේ ස්ත්‍රී ලිංගක. එතෙන් තමයි හැමදේම පටන් ගන්න තැන. මිනිසෙක උපදින එතන. ඒ වගේ ඥානයත් යෝනියට යනකොට යෝනිසෝ මනසිකාරය කියන එක අටුවාය තෝරන්නේ ඥානයට ලං වෙනවා කිය. ඥානය කියන ප්‍රභාවයට ලං වෙනවා. ප්‍රභාවේ නික්ලේශී. ප්‍රභාවේ නිර්මලයි. ඉතින් මේ නිර්මල භාවයට කෙලෙසිච්ච තැන ඉඳලා යන්න තප්පරයක්වත් යන්නේ. නමුත් අපි කෙලෙසිච්ච දේවල් කතා කර හිටියොත් මේකට යන ගමන පාඩ බාධා වෙනවා. එතකොට අපිට හිතෙනවා අකල්ප ගණන් ඉන්න ඕනේ. මෛත්‍රී බුදු ආමරණකම් ඉන්න ඕනේ. පාරමිතා 10 පුරන්න ඕනේ. අන්නම්මනම් කතා. නමුත් පිං ඇති කෙනාට අර තීක්ෂණ බුද්ධිය ඇති කෙනාට පේනවා ආනාපාන වශයෙන් බලන්නත් පුළුවන් මේක එහෙම නැත්නම් වේදනාව වශයෙන් බලන්නත් පුළුවන් කම්පන චංචල වශයෙන් බලන්නත් පුළුවන් නමුත් ආරාධනාව තියෙන්න ඕනේ මේකටත් වැඩිය ප්‍රාග් අවධියට මේක ආට ගන්න තැනට යන්න පටන් ගත්තොත් ඒකට ඉච්චර කල්පකණා යන්නේ ඒ නිසා යෝන්සෝ මනසිකාරයේ කියන බාහිරට යොමු වෙච්ච හිත නෙවෙයි අභ්‍යන්තරයට හිත වෙච්ච හිත නැත්නම් කියනවා කේන්ද්‍ර අபிසාරී බලය කේන්ද්‍ර අපසාරී බලය කියලා චක්‍රයක් කරකැවෙනකොට පිටතට විහිකරන බලයකුත් තියෙනවා ඇතුළට කරකැවෙන බලයකුත් තියෙනවා බුදුඥානන්ත පෙන්වන දන පිටතට කරකැවෙන බලයේ වෙනුවට ඇතුළට කරකැවෙන බලයේ සාපේක්ෂව පෙන්වනකොට ওই ගමන් කරන්නේ ඇතුළට. ඒක තමයි ඒක යෝගාවචරයට වැටහෙනවා නම් කමඨාන සුද්ධ වෙලා නම් ඊට පස්සේ භාවනාව හරීම මේ පරිශනාකාරයක පරිශනා කරන විද්‍යාඥයෙක් වගේ. මේක වැටහිලා නැත්තම් ඉතින් යෝගාචරය හැම වෙලාවෙම පඹ ගැලි පැටවිච්ච තිලෙවෙක් වගේ හිවලෙක් වගේ ඒ කතන්දර ගොත ගොතා බාහිරින් බාහිරට යනවා. නමුත් ඒ බුරුමේ අපච්චිති ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙම පිටතට යන එක යෝගාවචරගේ දෝෂේ නෙවෙයි ගුරුවරයාගේ දෝෂේ. ගුරුවරට තේරෙන්නේ නැහැ මේක කියලා දෙන්න. ඒ නිසා යෝගාවචරයට සත්‍ය පහක ලකුණු කැපෙන්නේ නැහැ එකෙන්. නමුත් දන්න දහං ගැටයක් දාලා දන්න ආප්තෝපදේශ දීලා දන්න විදියට යෝගාචර විශ්වාසය ඇති කරලා මේක ඇතුළට හරවගත්තොත් ගුරුවරයාගේ දක්ෂකම හැරුණේ නැත්තම් සුසුරගේ අදක්ෂකම්. ඒකයි භාවනා මධ්‍යස්ථානවලදී අපි විවිධ ක්‍රමේ පන්ති යොදවමින් මේ අතුලට ගන්න අවධානය යොමු කරන්න නිසා ඒක තේරුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. ඒක මේ උගන්නන කෙනාගේ දෝෂේ. අපි උත්සාහ කරන හැම පැත්තෙම මේක වළක්වලා මැදට යන්නේ නිසා මේ ප්‍රකාශන හරි හොඳයි. අනික් අයට කියලා දෙන්න ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. මේ Java දිගටම පවත්වා පින්වත් ස්වාමින් වහන්ස මම ආනාපාන සති කමඨානෙහි සිත පිහිටුවාගෙන සිටින විට හුස්ම ඉහළට පහළට යාම එක නාස්පුඩුවකින් දැනෙන බව වැටහෙනවා. වරින් වර සිත පිටතට යනවා. නැවත සිත අරමුණු අරමුණට ගන්නවා. මෙසේ පැය භාගයක් පමණ එම අරමුණේ සිත රඳවාගත හැක. තවද නිදිමත ස්වභාවයේද එනවා. සක්මන් භාවනාව කරගෙන යාමේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරමින් යන විට පාදවලට පොළවේ රළු ගතිය, තද ගතිය, සියුම් ගතිය, රසණය ආදී ස්වභාවය දැනෙන අතර ටික වේලාවකින් පාදවල දැනීම නොදෙනී යයි. මෙය පහදා දෙන්න. ඔය මේකට තමයි අපි කියන්නේ වෙනස් වෙනවා කියන්නේ. ඒ වෙනස් වෙන දේවල් පහදන එක නෙවෙයි තියෙන්නේ. තවදුරටත් සමීපව තවටත් උත්සන්නව විවිධ ක්‍රම වලින් සාක්ෂාත් වෙන්නේ විවිධ ක්‍රම වලින් ප්‍රත්‍යක්ෂණය කරන විවිධ ක්‍රමයේ උරගා බලන මිසක් මේ එක තැනක වෙනස් වෙනවා දකින්නට ඇයි මේ කියලා ඔළුව ඇත ගහගන්න යන්න එපා. ඒ දැන් තමයි වෙනස් වෙන බව පේන පටන් ගත්තේ. අපි මෙතෙක් කල මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාන හිටියේ. නැත්නම් වෙනස් නොවේවා කියලා. ඒක තමයි යමනකම කියන්නේ, පෘථග්ජනකම කියන්නේ. මේ වෙනස් වීම පේනකොට ඒක තවත් වැඩි කරගන්න උත්සන්න කරගන්න ආසන්න කරගන්න බලනවා මිසක් ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇහුවොත් ඒක අර ඉස්සල මං වගේ මේ වෙනස් වීමට ද්වේෂයෙන් වෙනස් වීමට බයෙන් වෙනස් වීමට සැකෙන් කරන කතාව. ඒ නිසා ඇසිය යුතු ප්‍රශ්නේ මේක නෙවෙයි. මේක තවදුරටත් මම බහුලීගත කරන්නේ කොහොමද? මේක මම දිනු කරන්නේ කොහොමද කියන එක තමයි ඇසිය යුතු ප්‍රශ්නේ. ඒකත් අහලා තියෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා ඒ නාස්තික ප්‍රශ්නේ අහන්න නැතුව මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දැක ගන්න මේක තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේදී අරමුණක් නොමැතිව මද වේලාවක් හිඳිනා ඉරියව්ව දෙස බලා සිටිය හැක. ඇතැම් විට ඇතැම් විට නොහැක. දෙක උදරයේ පිම්බීම හැකිලිම හා ඒ දෙක අතර විරාමයේද ඇතැම් විට අද්දුටිමි. 3. පිම්බීමෙන් හැකිලීමේ කෙටි බව. පිම්බීමේ හැකිලීමේ කෙටි බව, දිගු බව, වේගයේ අඩු වැඩි ස්වභාවය, සියුම් ස්වභාවය හා නොදෙනී යාම වැනි ලක්ෂණ අද්දුටිමි. 4. ශරීරයේ මස්පිඩු පෙරලීම අත්තන් අන්න නලියන ස්වභාවය. අත්ල නලියන ස්වභාවයක් හා කායික මානසික සැහැල්ලුව සැහැල්ලුවද විටෙන් විට අද්දුටිමි. පහ විටක ශරීරය සිතාගත නොහැකි ලෙස මහත් වීම. විටක තමා කුඩා වී උදරයේ පමණක් විශාල වීම යන අයුරු අද්දුටිමි. මෙනෙහි කල නොහැක. මෙනෙහි කල නොහැකි විය. අවබෝධය හුස්මෙහි වෙනස සිතුවිලි ඇතිව නැතිව යාම ශබ්ද වේදනාව ආදියේ ඇති නැතිවීම හා වෙනස් වීම අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්මතා තේරුම් ගියද එය සැබෑ ජීවිතයේදී ප්‍රායෝගිකව යොදා ගැනීමේදී ප්‍රමාද වෙමි. සක්මන 1 2 3 ආකාරවලින් සක්මන කෙලිමි. රළු සියුම් සීතල රස්ණය බරගති හඳුනා ගනිමි. සෑම විටම නොවේ. ගැටලු අද්දුටු තද අරමුණක් සිතට පැමිණි විට වෙනදට වේගයෙන් සිතුවිලි ගලා එයි. ඇතැම් විට මෙනෙහි කළ නොහැක. තරහා නොසන්සුන් බව, සැකයන්, ආත්ම අනුකම්පාව, පසුතැවීම ආදිය කරදර කරයි. මෑතක සිට උදරයේ චලනය ප්‍රකට නොවේ. නිතර එම රිද්මයට සමාන වූ වෙනත් චලනයන් පෙන්වයි. උඩුකයේ යට කෙළවර හා යටකයේ උඩ කෙළවර තද වීමක් නිතර හටගනී. එය මෙනෙහි කිරීමේ වරදක්ද කායික ආබාධයක් දැයි සැක සහිතයි. ඇතැම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා එය අතහරින ලෙස උපදෙස් දී ඇත. මා කෙරෙහි කරුණාවෙන් උපදෙසක් දෙනමෙන් ගෞරවෙන් ඉල්ලා සිටිමි. ඇතැම් අවස්ථාවල සක්මනේදී ශරීරයේ සමබරතාවයේ පැවැත්විය නොහැක. රාත්‍රියේදී රාත්‍රියේදී දෑත් පහලට දැමූ විට පහසුය. එය නිවැරදිදැයි පහදා දෙන්න. ඔබ වහන්සේ නිදුක් නිරෝගීව চিරාත් කාලයක් ජීවත් වේවා. ශාවක මෑණියන් වහන්සේ නම. මේකේ තියෙන තොරතුරු රාශියක් තියෙනවා. තේමාව නැතිකම තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දි කරන්න තියෙන්නේ මල් නෙළුවට ඒක එක නූලකට අමුණන්න. එතකොට මේක මල් දාමයක් වෙනවා. ඒක උලකට ගහන ගියත් ඒක දැනින් ගත්තාම ඔක්කොම එනවා. ඒ නිසා පරියන්කේ සම්බන්ධය යනකොට ඒ නූල විදියට මේ සතියේ මූල කර්මස්ථානේ පිම්බි මෑකිලිම නම් ඒක ගන්න. සක්මන් කරනකොට වම දකුණ ගන්න. එදින්දා ජීවිතේ තමන් චේතනාපූර්වක කරන ඕනේ වැඩකට දාන්න ඒක ඉවරලා අනෙක් තොරතුරු ඔක්කොම ඒකට ගොනු කරනවා මිස තොරතුරුට සමතත්ත්ව දෙන්න යන්න එපා ප්‍රමුඛ ස්ථානේ දෙන්න මූල කර්මස්ථානේ. ඒක පේන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. පේන තාක් ආනපනේ නැත්තම් පිම්බීම හැකිලිම ඉස්සරහින් තියාගන්න. සක්මනේ යන ගමන් ඔක්කොම තොරතුරු වලට එන්න අරින්න හැබැයි මේකේ මූල කර්මස්ථානීය ඇවිදින වම දකුණ බව තේරුම් ගන්න. ඒ වගේම ඉරියව් නිදාගෙන ඉන්න ඉරියව්වේදී තමයි පහසු ඉරියව්වට යන්න ඒකෙත් කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකෙදී ඉරියව්ව තමයි ගන්න වෙන්නේ තමන්ගේ අරමුණ විදියට. ඒ නිසා ඒ තුම් පොලේදී ප්‍රමුඛ ස්ථානයේ දී යුතු දේට ප්‍රමුඛ ස්ථානයේ දීලා රචනාව ඉදිරිපත් කරා නම් මේකට බොහෝම ගුණාත්මක රචනයක් වෙනවා. නමුත් තොරතුරු ඉදිරිපත් කරලා තියෙන තේමාවකට අනුව නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් අසංවිධිත ජීවිතයක හැටි. ඒත් ඒ කියන්නේ නරක ජීවිතයක් නෙවෙයි. මේකට ගුණවත් දෙන්න. ඒක තමයි ශික්ෂණය කියන්නේ. ඒ නිසා මේ රචනය ලියන කෙනා අනිත් දවසේ මේක ලියන්න ඉස්සලා කමඨාන් සුද්ධ කමඨාන් වාර්තා ලියවීම පිළිබඳ දීලා තියෙන මූලික උපදේශ පන්ති කියවන්න හරි ලස්සන විදිහට මේක චරිතය ගොඩනගන හැටි ඔය බුරුමේ පන්නේ ශාංශික වැඩක් ඔය. ඒක ඒක ඉදිරිපත් කරපු පන්දකරන වෙන කවුරක් හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. නමුත් ඒකෙන් පුදුම ගුණයක් අරන් දෙනවා. ඒ නිසා අනිදාසු තොරතුරු හොඳයි. ඉදිරිපත් කිරීම හොඳ නෑ. ගුණයක් නෑ. ඉදිරිපත් කිරීම සහ ගුණ සම්බන්ධයෙන් කමඨාන් උපදේශ පත්‍රිකාව කියවන්න ඒකේ පුදුම විදියට ওই මාතෘකාවට ආමන්ත්‍රණය කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම වඩන විට සමහර අවස්ථාවල බඩේ ගැස්මක් දැනේ. තරුවක් නිවි නිවි යනවා වාගේද දැනෙනවා. තවද බැලුමක් පිම්බෙනවා හැකිලෙනවා වාගේද දැනෙනවා. සුදු කළු අහස වාගේ ආලෝකයක්ද පෙනෙන්නට පටන් ගන්නවා. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ කරගෙන යන විට සමහර අවස්ථාවල පිම්බීම දැනෙන අතර හැකිලීම නොදැනේ. ටික වේලාවක් කරගෙන යන විට පිම්බීම හැකිලීම දෙකම නොදැනී යනවා. මේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකෙදි මුල් කොටස රචනයේ තියෙන එක එක සටහන්. බැලුමක් පෙන්වෙනවා කියලා වගේ ඒ සටහන් පේනවා ඊට පස්සේ වගේ ආකාර වෙනස් වෙනවා ඒ සටහන් කාලානුරූප වෙනස් වෙනවා මේ තමයි අනිත්‍යයට අපි ගමන් කරන පියවර වර්ගය පළවෙනි එක සටහන ඊට ආකාරයේ ඊගාටික ස්වභාව ලක්ෂණ ඉතින් ඒ නිසා මේ ගැම්ම කන හැටි ඉස්සලා සටහන් පෙන්ලා ඊට පස්සේ සටහන් කාලානුරූප වෙනස් වෙන හැටි පෙන්ලා ඒක Java කැවෙනවා ඉතින් ඒකෙදී යෝගාචරය භෞෂත භාවයේ ඇති කෙනෙක් නම් දන්නවා මේකට මොකක්ද අනුග්‍රහ කරන්න කියලා. භෞෂත භාවයේ නැති කෙනෙක් නම් හිතනවා එක්ක සතිය කැඩිලා. එහෙම නැත්නම් වැරදිලා වෙන්නේ නැති කියලා සැකේ ඉදිරිපත් කරනවා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ සැකේ නැතුව මේ හරි ක්‍රමයේ මේකට මේ යන්න පහු වෙනකොට තේමාව තේරෙයි. පහු වෙනකොට මේකේ න්‍යාය පත්‍රය තේරෙයි. දැන් තියෙන්නේ අත්දැකීම් අධිකම සහ භෞසුත්ත්ව භාවයේ අධිකම. ඒ නුසුසුකමක් නෙවෙයි වැඩේට හොඳටම ප්‍රමාණවත් මේක දිගට කරගෙන යනකොට තවතරතු ලැබෙනකොට ඔගේ ගුණයක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ටික වේලාවක් කරගෙන යන විටදී හිසේ වේදනාවක් එනවා. සක්මනේ යෙදෙන්න යෙදෙන්න ඊටත් හදින් හිසේ වේදනාව දැනෙනවා. පසුව සක්මන් භාවනාව කිරීමට අපහසුාවක් ඇති වෙනවා. පසුව භාවනාවෙන් මා ඉවත් වෙනවා. ස්වාමීනි මාගේ ප්‍රශ්නේ වන්නේ එසේ සක්මන් භාවනාව කිරීමේදී හිසේ වේදනාව එන්නේ කොහොමද? හිසේ වේදනාව තුරන් කර සක්මන් භාවනාව කිරීමට විසඳුම් දෙනු මැනවි. ආනාපාන සති භාවනාව ටික වේලාවක් කිරීමේදී හුස්මට නොහොත් ආශ්වාස ප්‍රශ්වාසයට අවධානය යොමු වෙනවා. පසුව සිතට සිතුවිලි එන බැවින් අවධානය වෙනස් වෙනවා. නැවත හුස්ම අවධානය ගත්තද සිතුවිලි එන බැවින් අවධානය වෙනස් වෙනවා. එම නිසා එයට විසඳුම් දෙන ලෙසත් ආනාපාන සති භාවනාව සිදු කරන ආකාරය පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එසේම සක්මන් භාවනාව සිදු කරන ආකාරයත් වඩාත් හොඳින් පැහැදිලි වන ලෙසට මාහට පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීමට වාසනාවම උදා වේවා. මේකදී ඊයේ තිල්ලීම තිබුණා අතරම ආනාපානේ සක්මන් භාවනා කරන කියන එක ඉතින් අර දේශනාවේ මට ඒකට වෙලා ගන්න හම්බුන්නේ නැහැ. මම අද බලාපොරොත්තු වෙනවා ඒක ඉදිරිපත් කරන ප්‍රශ්න අවසාන කොටසට උත්තරය මේ ඉසේකක්ම කියනකොට මට hina යනවා මේ ඉසේකක්ම එන්නේ ඔළුව ඇතුලේ මොනවාද තියෙන්නේ ඉන්නනේ හිස් නැහැ. ඔළුව මොනවත් නැත්නම් ඉස් එකක් කොම ඉන්නේ නැහැ. ඒ නිසා ගොම හරි තියෙනවා. ඒ නිසා ඉස් එකක් කොම අත්නො කරන්නේ. සක්මන් කරනකොට ඉස් එකක් කොමට හිත ගියා නම් ඉතින් මම දැන් මෙතන කියලා කියන්නේ ඕක තමයි නිදහසට කාරණා. මේක අත්නො කරන්නේ. ආපු ඉස් එකක් කොම තමයි මම දැන් මේ වෙලාවේ ඉන්න බවට මෙතන ඉන්න බවට අද්දතු ප්‍රත්‍යක්ෂයක් නේ. ඉතින් ඕක මේ සක්මනත් එක ගැටලා අනේ සක්මන හොඳයි මෙයා නරකයි කියන්න යන්න එපා. ප්‍රකට උපෙන්නේ ඉසිකක්කම නම් ඒ හොඳට ඉසිකක්කම තද වෙච්ච වෙලාවට පීවරක් තියෙන තියෙන වෙලාවෙ මේක තෙපුල් දෙනවා. මේක මේ තරන් දෙන ගතිය එනවා. ඉතින් හොඳට ඒකම සක්මන් කරන්න නැත්නම් ඒකම බලබලා මේ නොමිලේ හම්බෙච්ච අරමුණ ඉසිකක්කම බලබලා සක්මන් කරන්න. වැඩි වුණොත් වමනේ යයි. ඉතින් වැඩි වුණොත් මැරෙයි. තාලල්ලා සක්මනේදී මැරුණොත් කොච්චර සන්තෝෂද කියලා හිතන්න. සක්මන් කරගෙන ඉනකොට ඇදගෙන වැටලා මැරුණොත් එහෙනම් මේ පරියන්කේ ඉන්නකොට එහෙම මැරිලා මේ මැරිලා ඇට සැකිල්ල විතරක් මෙතන ඉතුරුලා තියෙනවනම් ඒකේ ජාත්‍යන්තර වටිනා දෙන්නේ. මේ කුණු පංචස්කන්ධේ නිසා ඉසිකක්වක් කාණ සත්වේ. ඔළුවේ මොනවා හරි තියෙනවා. එච්චරයි මට නම් කියන්න ඉතින් කාට ඉසිකක්මක් ආවොත් මං කියන සතුටු යම්. හිස් නෑ ඕක ඇතුලේ මොනවද තියෙන්නේ. මං ගියකින් කියනකේ ආරමුණු කරන්න කියලා. ආනපනකට හිතවිලි එනවනම් මට මතකයි මම ඔය පෙරේදා ලංකා විපස්සනා ගිය වෙලාවේදී ඒකම අරගෙන දේශනාවකදී පෙන්නවා මතු කරගන්න උත්සාහ කරා ඒ හිත පිට යන එක හරි ඒක ප්‍රශ්නයක් නෑ හිතවිලි වලට හරි වේදනාවට හරි මේ ওই සද්ද වලට හිත පිට යනවා නැත්නම් ගිහිල්ලා ආපහු ආනපනට එන කතාව විතරක් ඉස්සර කරන්න බලන්න හිතවිල්ලට ගියේ හිත නැවත ආනාපානට එන්නේ මම හිතලද ස්වභාවයෙන්ම එනවද විශේෂයෙන්ම මේ ලියුපෙක්නාගේ මම අහන්න කැමති මේක හොඳට අත්දකලා තියෙනවා නැවත ආනාපානට එනකොට නතර කරපු තැනම ආනාපානෙ තියෙනවද නැත්නම් ඒක අවුල් වෙලා මුලක ඉඳලා කරන්න වෙනවද මේක උත්තර සපයලා කියන්න පුළුවන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ යෝගාවචරය කොච්චර මට්ටමකට හිත දියුණු කරලා තියෙනවද කියලා. ඉතින් කැමැතිද මේ රචනීය ලියුපේකන කට උත්තරයක් දෙන්න? එහෙම හිතවිලි වල ගිහිල්ල වෙලා ආයෙත් ආනාපානට එන වෙලාවක මම හොඳට බැලුවද? බලනකොට ඒක ඉබේ සිද්ධ වුණාද නැත්නම් මම හිතලා කරපු දෙයක්ද? ආවට පස්සේ ආනාපානයේ අර වැඩ නතර කරපු තැනින් ආයෙ පටන් ගත්තද නැත්නම් මුලක ඉඳලා කරන්න සිද්ධ වුණාද කියලා තොරතුරු ඉදිරිපත් කරනවා මම කැමතියි ඒක විග්‍රහවට ලක් කරන්න. සවිනාස මේ ඒ කියන්නේ සිත මේ සිතුවිලි වලට ගියාට පස්සේ විනාඩි දෙක තුනක් සිතුවිලි වලට යනවා ඊට පස්සේ ආයි නැවත මම හිතලම මේ ආනාපාණයට සිත යොමා කරනවා. එතකොට නැවත ආනපනට ආපුවාම පටන් ගත්ත තැන ඉඳලා කරගෙන යන්න පුළුවන් නැත්නම් මුල ඉඳලා අවුලක්ද තියෙන්නේ ආයශරයක් මොකක් මහන්සි වෙන්නෝ දානපන කී කර කරගන්න නෑ පටන් ගත්ත තැන ඉඳන්ම යන්න පුළුවන් කියන්නේ ඒක ලොකු ලාභයක් එතකොට තව ප්‍රශ්නයක් මතුවෙනවා ඉස්සලා කර ප්‍රකාශයේදී හිත පිට ගිය වෙලාවේදී Taman එතෙන්ට ගණ්ඩ නම් හිත පිට ගිය වෙලාවේදී මම හිත පිට ඉන්නවා කියන එකට අවබෝධයක් තියෙන්න eBay එහෙම Tamanට පිට ගිය වෙලාවේදී පිට ඉන්න බව වැටහීමක් නැත්තම් දැන් ඉන්නේ අනුතරදායක තැනක අගෝචර භූමිය කියලා වැටහීමක් ඇතුව ගෝචර භූමියට ආරක්ෂක තැනට ීමක් වෙනවද එහෙම නැත්තම් වැටේනවත් එක්කම වගේ හිත ස්වභාවයෙන් ආපහු එනවද අනපාන නැහැ මම කියන්නේ මේ වැටේ කියන්නේ මේ සිතුවිල්ල වලට ගියා කියලා මට වැටහෙනවා ඊට පස්සේ මේ ගියාට කියලා හිතුණාට පස්සේ තමයි මම අය මේ ආනාපාන සතියට සිත ගන්න. ඒකෝට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ආනාපාන තිනකොට ආනාපාන හිත තියෙන බව දන්න සතියක් තියෙනවා. හිතිටෝට ගියාට පස්සේ දැන් හිතවල ඉන්න බව සතියක් තියෙනවා. මේ සති දෙකෙන් මූල කර්මස්ථානේ ඉන්න බව දැනගන්න සතිය සහ මූල කර්මස්ථානේ පිට වෙලා හිතවිල්ලක පැටලිලා ඉන්න බව සතිය මේ සති දෙකෙන් සත්‍ය කියන්නේ සුමාන දෙක නෙවෙයි. සතිපට්ඨාන දෙකේ වඩා කාර්යක්ෂම සතිය මොකද්ද? ආනාපාන ඉනකොට ආනාපාන ඉන්න බව දැනගන්න එකද? නැත්නම් හිතවිල්ලක නන්නත්තර වෙලා ඉනකොට නන්නත්තරලා ඉන්නව බව දැනගන්න සතියද වඩා හොඳ? ආනාපාන සතියේ ඉන්න එක තමයි නෑ. ඒකේ තමයි අපි ওই පටල ගන්න තැන ආනාපානයේ ඉන්නවා කියන එක තමයි දන්න පාරක යන ගමන. හිතවිලි වෙනවා කියන්නේ නන්නත්තාල තියෙන හැබැයි නන්නත්තර වෙච්ච බව දන්න. අන්න ඒ වෙලාවේදී මට ආනපානට ගියවම ආරක්ෂාව තියෙන බවක් දන්නවා. ඒ නිසා භාවනාව වඩන්න කැමති නම් විවිධාංගීකරණය කරන්න කැමති නම් කොයි අරමුණට ගියත් කී බව දන්නවනම් මූල කර්මස්ථානයේ දැනීමට වඩා වෙන අරමුණක ගිහිල්ලා දන්න දැනීම ඉතාමත්ම සෙල්ලක්කාරයි. ඒ නිසා ඒක අවතක්සේරු කරන්න එපා. ඒ දැනීම නිසානේ Tamanට ආය මූල කර්මස්ථානට එන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත හිත පිටේ දෙන්න ආරින්න. ප්‍රශ්නයක් නෑ. ඒක කෙලේශයක් නෙවෙයි. මම පිට ගිය බව දන්නවනම් එහෙම නැත්නම් මම ඉන්නේ හිතවිල්ලක, මම ඉන්නේ සද්දෙක, මම ඉන්නේ මේ වේදනාව කිය සාරිපුත්‍ර සාංශය මතක් කරනවා මෙහෙම සතිය නැති තැනකට නැත්නම් සතියට අමෝර තැනකට වැරදි තැනට ගියාට පස්සේ පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් ඒක විශාල සති ශක්තියක් කියන. පිට පිට ගියා කියලා පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් පමාදේ න කම්පතිති සති බලං කියලා පරිසම්බිදා මාර්ගයේ දීලා තිනවා. දැන් පමාවට වැටිලා. හිත පිට ගිහිල්ලා හැබැයි කම්ප වෙන්නේ කම්ප වෙන්නේ නැහැ කියන මම දන්නවා මං ඉන්නේ නරක තැනක බව දන්නවා. අන්න ඒ සතියට කියන්නේ සතිය නෙවෙයි සති බලය කියලා. ඒක නිසා හිත පිට යාම වෙන්නේ නැතුව ওই පාඩම ඉගෙන ගන්න බෑ. ඒ නිසා යන්නේ කාට යන්න දෙන්නේ. ඊල් බලන්න හිත පිට ගියාට මම පශ්චාත්තාප වෙන්නේ අපව ගණ්ඩක් දන්නවා ගත්තට පස්සේ ඉන්නේ තානපානේ හොඳ දන්න තැනක කියලා මෙන්න මේ තොරතුරු දක්නාසුලෝ භාවනා කරොත් Tamanට වෙනද හිත පිට යන්නේ කාද ලොකු ක්‍රියේෂණයක් වඩපත් වෙනවා සමහරුන්ට ඒක වේදනා නිසාත් වෙනවා සද්ද නිසාත් වෙනවා මේකෙන් තමයි අර පරිේශනාගාරය කරපු පරිේශණය ශේෂ්ත්‍රේ කරන මට්ටමට අපි දැඩි කිරීම කරන්න විවිධාංගීකරණය කරන්නේ තවානේ හදාගත්ත පැල ගලවලා ගිහිල්ලා ශේෂ්ත්‍රේ හිටවනවා. එතකොට ටිකක් නෙළුම් රෝග එනවා. හැබැයි ඊට පස්සේ තමයි ගහ වැවෙන්න පටන් ගන්න. ඒ නිසා මේකට නිවැරදි අවබෝධයෙන් යන්න හිත පිටි ගියාට කමන්නේ ගිය බව දන්න එක අරමුණේ ඉඳගෙන අරමුණ දන්නවාට වැඩිය හොඳයි කියන අදහසෙන් ගිහිල්ලා නොසැලී විශ්වාසයෙන් යුතුව ඒකට මොන දෙන්න බැලුවොත් ඕක තමයි හිතවිලි වල අවසානය. අවසරයි ගරු ස්වාමින් වහන්ස පැනය සක්මන් භාවනා අවස්ථාවේදී භාවනාව විනාඩි 10ක් 15ක් පමණ සිහියෙන් යුතුව සිදු කළ නමුත් විවිධ ශබ්ද ඇසීමෙන් පසු එදෙසට ඉබේටම සිත ගමන් කරයි. නැවත සක්මන් භාවනාවට සිත එකඟ කර ගැනීමට කුමක් කළ යුතුද? ඒ හිත පිටගියේ සද්දයකට හෝ වේදනාවකට හෝ ඒ බව තමයි දන්නවනම් බලන්න සක්මනේ ඉන්නකොට සක්මනේ ඉන්න බව දන්න ගතියත් සද්දයකට හිත කී විලාදී සද්දයකට හිත කී බව දන්නවනම් මම කලින් ප්‍රකාශයකට වගේ ආන ආන සක්මනේ ඉන්නකොට සක්මනේ ඉන්නවට වැඩිය ලොකු ශක්තියක් තියෙන්න ඕනේ හිත පිට ගිය බව දැනගන්න. ඊට පස්සේ සද්දේ ඉඳලා ආපහු ආනපාණ්ඩේ අnderින්ද එක්ක යනවා එක්ක යවෙනවා. ගියාට පස්සේ බලනකොට හිතපු තැනටම සක්මන්ට හිත දාන්න පුළුවන් නම් බුදුම ස්වාමීන් වහන්සේ අපිට සමීකරණයක් කියලා දුන්නා. ඒ සමීකරණය තමයි ඒ සද්දට යන්නේ ඉස්සල්ලා සතිය ආනාපානේ නම් නැත්නම් සතිය නම් හිත තියෙන්නේ. සද්දෙන් පස්සේ සතියට නම් හිත ආවේ අතරමැද ඇතිවෙච්ච අරමුණෙන් කෙලේශයක් ඇති වෙලා නැහැ. ඒ කෙලෙස් අහෝසි වෙලා. කෙලෙස් අහෝසි කරන් තියෙන ක්‍රමය තමයි කෙලෙසේ ඉඳි ඉස්සල්ලා සතිය කෙලෙසින් ආවට පස්සේ සතිය නම් අතරමැදි කොටසේ කෙලෙස් නැහැ. මේක තමයි කෙලෙස් අහෝසි කිරීමේ අයන්න ආයන්නේ. ඕන තැනකට යන්න අරින්න ගිහිල්ලා ආවට පස්සේ ආය අරමුණට ගන්න පුළුවන් නම් එතන හොඳට පදිංචි වෙනවා නම් ඒ අතරමැදි වෙන කොටසේ කෙලස් නැහැ. මේක දිගන ගත්තට පස්සේ යෝගාවචරය පව් අහෝසි කිරීම කියලා. එහෙම නැත්නම් මේ කෙලස් විනිවිදිනවා කියන එක එහෙම නැත්නම් කෙලස් වලට පශ්චාත්තාප වෙන්න එපා. මේ කෙලස් එතන එතනම ලොක් කරන්න ක්‍රමයක් තියෙනවා. මේ කෙලස් එතන එතනම වඳ කරන්න ක්‍රමයක් තියෙනවා. කෙලෙස් එතන එතනටම ලොඳ කරලා දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සතිය ඒ තරම් බලවත්. ඒක වෙන්න යන්න අරින්න ඕන. ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් බලන්න පුරුදු විදියටම අරමුණේ ඉන්න පුළුවන් නම් අතරමැද කෙලෙස් ඒක නිසා බරපතල දෙයකට ගිහිල්ලා ආවට පස්සේ නොතැලී ඉන්න පුළුවන් නම් බරපතල කෙලෙසයක් කපන්න පුළුවන්. ඒ නිසා මේක සාමාන්‍යයෙන් අද දෙවෙනි දවසේ නිසා ටික අතර වැඩි ඇති. මොකද්ද මේ වැඩමුළුවේ. නමුත් තාම වැදගත් පාඩමක්. යෝගාවචරයක් විසින් දත යුතු මේ කෙලස් කපන ක්‍රමය. මුලදී සතිය නම් අගදී සතිය නම් මැද කෑල්ලේ කෙලස් නැහැ. ඒකයි ඒක දැනගන්න තියෙන ක්‍රමය. ඒ නිසා ඒ සද්ද නැති කරන්න යන්න එපා. සද්ද වලින් පස්සේ ආපහු ආන මේ සක්මන්ට හිත දාලා යන්න පුළුවන් නම් සක්මනට ගමනක් ගිහිල්ලා ගෙදර ආවා වගේ ඒක ලකෝ ශක්තිය. ආන්න ඒක පුරුදු කරන්න ලෑස්තිලා යන්න. අවසන් ලිඛිත ප්‍රශ්නය ආදුනිකයෙක්මි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානයේදී පළමුවෙන්ම මම මෙතන හිඳිමි ඉඳගෙන සිටිනා ඉරියව්ව දෙස සතියෙන් බලා සිටියා වම් නාස්කුහරයේ සිට වන්නා වම් නාස්කුහරයේ පිටබිත්තියේ හුස්ම රැල්ල වදින බව ඉබේම දැනුණා එදෙස බලා සිටිනා විට ආස්වාස දිගහා සිසිල් බවත් ප්‍රාස්වාසය කෙටිහා උණුසුම් බවත් දැනුණා හුස්ම රැල්ල ස්පර්ශ වන ස්ථානයේ වරින් වර වෙනස් බවක් දැනුණා. මද වේලාවකින් ඉක්මනින් ඉක්මනින් ස්පර්ශ වන බව දැනුණා. තව ටික වේලාවක් එදෙස බලා සිටින විට වරින් වර තිතක් මෙන් වදිනා බව දැනුණා. ස්වාමින් වහන්සේ ටික වේලාවක් එදෙස බලා සිටියේදී ඔළුව මදක් ගැහෙනවා මෙන් දැනි, ඉන්පසු ඉහළට ඇදී යන බවක් දැනුණා. නැවතත් හුස්ම රැල්ල දෙසට පමණක් සිත යොමු වුණා. තවත් ටික වේලාවකින් පෙර පරිදිම ඉහළට ඇදී ගියා. නැවතත් හුස්ම රැල්ල ස්පර්ශය වන බව දැනුණා. ස්වාමින් වහන්සේ කිහිප විටක්ම එසේ සිදු වුණා. එක් වතාවකදී ඉහළට ඇදී ගොස් අහසේ යමක් පාවෙනවා මෙන් දැක්කා. නමුත් ඒවා මොනවාදයි කියා නම් කිරීමට දන්නේ නැහැ. හඳුනන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ නැවත නැවතත් පළමු ආකාරයටම වේගෙන් ඉහළට ඇදී ගියා. වරින් වර සිතුවිලි ආවත් මට බාධාවක් උනේ නැහැ. බාහිර ශබ්ද ඇහුණත් ඒ කිසිවක් මට බාධාවක් උනේ නැහැ. එක්වරක් මට කයේ සැහැල්ලු ගතියක් දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සියල්ල සිදුවීමට පැය එකහමාරක් පමණ ගත වී තිබුණා. අපහසුතාවයක් දැනෙන්නේ නම් කොපමණ වේලාවක් අපහසුතාවයක් නොදැනේ නම් කොපමණ වේලාවක් ආනාපාන සති භාවනාවේ සිටියාට කමක් නැද්ද? සාර්ථක ලෙස ඉදිරියට භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙසක් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී පළමුව සිටිනා ඉරියව්ව දෙස මදක් සතියෙන් බලා සිට වම් වම දකුණ වශයෙන් සක්මන් කළා. ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් සක්මන් කළා. ගරු ස්වාමින් වහන්සේ පාදයේ ඔසවන ගෙන යන විට පාදයේ සැහැල්ලු බවද තබන විට පාදයේ දිගටම මස්පිඩු තද වෙන ආකාරයේද දැනගත්තා. සක්මන් සක්මන් පතයේ වැලි අඩු තැන් වැඩි වැඩි තැන් ස්පර්ශ වීමේදී දැනුණා. සිසිල් බව අඩු වැඩි වන තැන් පොළොවේ දැනුණා. පාදයේ ඔසවන විට දනහිස් නැමෙන ආකාරයත් තබන විට දිගහැරෙන ආකාරයත් දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දවල් කාලයේ මෙසේ භාවනා කළත් පාන්දර සක්මන් කරද්දී විනාඩි 15ක් පමණ සක්මන් කරද්දී ඇස් දෙකට ක්ලාන්තයක් මෙන් දැනේ. සක්මන් කිරීමට අපහසු නිසා ආනාපානයට ඉඳගත් පසු හුස්ම රැල්ල වදිනවා හරියට නොදැනෙන නිසාදෝ මට නිින්ද යනවා මෙන් දැනේ. කාරුණිකව ඔබ වහන්සේගෙන් උපදෙස් ඉල්ලා සිටිමි. එදිනෙදා වැඩ කටයුතු වලදී සතිය පැවැත්වීමට උත්සාහ කරමි. ගොඩක් වෙලාවට පවත්වන ප්‍රධාන ඉරියව්වට පමණක් සතිය පැවැත්වීමට හැක. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ මේ ආත්ම භාවයේම සසර දුකින් අත්මි මිදේවා පතමි. ඔබ බොහොම නන්දුවෙන් තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. නමුත් මේ යෝගාවචරයාගේ දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයට සතිය පිටවන්න හැරෙන්න හදන්නේ ආනපන දැනෙන වෙලාවේ සතිය තියෙනවා දැන් ආනපන නෑ කියලා දන්න. ඒ වගේම අහසට යනවා වගේ පේනවා මොනවදෝ පේනවා නම් කරන්න බෑ. Taman නොදන්න ශේෂ්ත්‍රික දැන් ටික ටික ටික හැසිරෙන්න පටන් ගන්නවා. සක්මන් කරගෙන ඉන්නකොට තෝන්තු වෙනවා. මොනවා වෙනවද දන්නේ අන්න ඒ වගේ මේ නොදන්න ශේෂයකට යනකොට සතිය සීලේ කඩාගත්ත සමාවෙන්න සද්ධාව කැඩලා නැත්නම් ඒකට අපි කියනවා භාවනා සද්ධාව කියලා. ඒලයි සීල කැඩෙන්නෙම නෑනේ. සතිය කඩා ගන්නත් එපා. ඒ නිසා දන්න ශේෂ්ඨයක සිට නොදන්න ශේෂ්ඨයකට යෑම තමයි මේ විපස්සනාව කියන්නේ. ඒ නිසා දන්න ශේෂ්ඨයේදී හොඳට ඒකේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හොඳට බලා ගන්න. ඒකල බලාපොරොත්තු වෙන්න දැන් ඉතින් නොදන්න දැනට යනවා. කොච්චර යන්න පුළුවන්ද කියන එක තමයි යෝගාවචරකමේ දියුණුව. නිවන තියෙන්නේ නොදන්න තැනක කියලා හිතා ගන්න. දන්න තැනක ඉන්නා තාකල් නිවන පලාතක නැහැ. පිරිවෙන් වල නැහැ. විශ්වවිද්‍යාල වල නැහැ. සුපර් මාකට් එකේ නැහැ. පට ව්‍යාපෝ තේජෝ වල නැහැ. ඒව ගෙවෙච්ච තරක් එනවනේ. ගෙවුනට පස්සේ තේරෙනවනේ දැන් ඔක්කොමත් ගෙවිලා අරමුණකුත් නැහැ. සතියක් තියෙනවයි කියලා. ඉතින් හිතා ගන්න ඕන දැන් නම් මේ හරිය නිවන තියෙන්න ඉඩ තියෙනවා. මේකට සද්ධාව තියෙනවා මේකට සීලය අදිෂ්ඨාන කරගෙන යන්න පුළුවන් නම් මෙන්න මේකෙදී සතිය පැවැත්වීම දන්නවනම් උන්ද මායයටත් අහු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. එයා ඉන්නේ හිත ඉරියව්ව එයාවත් දන්නේ නැහැ. එයා දකින්න දේ එයා දන්නේ නැහැ මොනවද දකින්න බව දන්නවා. දන්න තැන ඉඳලා තමයි මෙතෙන් ආව බවක් දන්නවා. මෙතින්දි කියන්න බෑ මොකද වෙන්නේ කියලා. එතකොට විශාල සත්පුරුෂයාට විශාල ශක්තියක් ඇති වෙනවා. අසත්පුරුෂයාට බයක් ඇති වෙනවා. අර නොදන්න ශේෂ්ඨේ නිසා. ඉතින් ඒකට කියනවා මේ නොදැනුවත්කම නොදන්න දේ පිළිබඳ බය තියෙන මිනිහා නිවනට බයයි. මම නැවතත් කියනවා නොදන්නා ශේෂ්ඨයට බය තියෙන මනුස්සයා නිවනට බයයි. අපි මෙතෙක්කන් නිවන නොදක තියෙන තියෙන්නේ නිවන මේ ළඟ නැති නිසා නෙවෙයි. අපි නිවනට යනකොට බයයි. ඒ නිසා නිතරම ලයිට් දාගෙන කට්ටියත් එක්ක කානිවල් වලට වෙලා සද්ද කර කර වේදනා කර කර ඉන්නවා. මොකද මේ නොදන්න දේට තියෙන බය නිසා. බුදුජානක කියනවා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ නොරිංගවන් කැලේකට. ඵලයන් හිස් තැනකට බලයන් ගහක් මුලට ඉල්ල බලපන්. ඉතින් යන්නත් බයයි ඉන්නේ මේ අර. තනි වෙන්න බය එක නා. ඒ නිසා මේ පෙරණිමිටි එනකොට ඒක යෝන්සමංස් කාට දාලා එහෙම නැත්නම් සෙල්ලක්කාර කරුන්ට අරගෙන ඉදිරියට යන්නයි කමඩාන් සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා පාර වැටලා තියෙනවා. කරුණා කරලා ඒ ශේෂ්ත්‍රයට දවසින් දවස අභීතව ඉදිරියට යන්න ගිහිල්ලා මේ අරමුණු නැති දෙයක් නැත්නම් අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන් කියන එක තමයි ඊගාව පාඩම කියලා හිතාගත්තා කමන්නේ. හොඳයි අපි අදත් අරගෙන තියෙනවා පැයකුත් විනාඩි 25ක් විතර කාලයක්. අපිට විනාඩි 35ක් විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි ඒ නිසා ඒ අනුව විනාඩි 35ක කාලයකට පස්සේ නැවත තුනට රැස් වෙනවා පරියංක භාවනාවට සාමක පරියංක භාවනාවකට මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම තෙරුවන් සරණයි.